ලයි සාදුකාරයක් පවත්වන්න. දැන් මේ පින්වතුන්ට උදෑසන කාලේ මතක් කරලා දුන්නේ මේ භාවනාවත් එක්ක දැනගත යුතු කාරණයක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ 37ක් තියෙනවා. ඒ 37 ගැන යම් කිසි විදිහක දැනුවත් වීමක් අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙන්නේ ඇයි? කොහොමද මේ භාවනාව ඉදිරියට යන්නේ කියලා තමාට තව කෙනෙක්ගෙන් නිකන් පැටලී සාගත නැතුව හරි චිත්තයක් අඳගන්න. ඒකටයි අවශ්‍ය වෙන්නේ. දැන් උදේ මම පැහැදිලි කරා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ගුණ තියෙනවා හතක්. ඒ ගුණ හතේ පළවෙනි ගුණය මොකද්ද? සතරාතිපන්න. දෙවෙනි ගුණය දැන් සතර අම්මක් ප්‍රධාන වීර්යයේ වටිනාකම තේරුණාද? මේක කොහේද තියෙන්නේ කියලා දැන් නිකන් ඉද්ද ගැහුවා වගේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. ආයෙ නැත්නම් දෙකට වැනෙන්න බෑ. එහෙම නේද? අපිට තව කවුරු හරි කියයි ඕක නෙමෙයි මෙන්නේ පූජාව දිනකොට තියෙන්නේ සකසාත්ම ප්‍රධාන වීදී. ඒකට අහු වෙන්නේ මොකද? මේක විභාගෙ ලිව්වෙත් මේකම. පාස් වුණෙත් මේක ලියලා. විශ්වාස කරන්නේ කොහොමද කියලා. තේරෙනවද? අපේ හැටි උනන. දැන් සතරාතිපට්ඨානයක් නොතිබෙන තැනක කියනවද සතරාමත් ප්‍රධාන වීර්යයක් නැහැ. තේරුණා නේද? ජීවිතේ කොහෙවත් එහෙම ඒවා තියෙන්න බෑ. එහෙම දුන්නා නම් ඔයගොල්ලෝ නිවන රහත් වෙනවා. දැන් මෙහි යන්න කොහෙද? බුදුහාමුදුරුවෝ හොයාගත්තේ නිවන කරා යන ගමනක. කියන්නේ සංඛාර නිමුක්තියකට යන ගමනක. එතනයි තියෙන්නේ සතරාමත් ප්‍රධාන වීර්යය. නිකම් වීර්යය තිබිලා බෑ. ඒ වීර්යය යෙදෙන්න මුලින් තියෙන්න ඕනේ සතරාටිපට්ඨානෙන් එකක්වත් තේරුණා නේද එකක්වත් නැත්නම් ওই වීර්යය දුරන වැඩක් නැහැ ඒක සංකාරය ඒකයි මම කියා දුන්නේ ඔයගොල්ලන්ට කොයිතරම් දුරට සංකාරයක්ද කිව්වොත් කාමහරි වීර්යයක් තියෙනවා අරෝභාවචර ධානයේ උපදවන්න ඒ වීර්යයක් මොකද්ද සතර සම්මා ප්‍රධාන වීර්ය නෙමෙයි ඔක තමයි මේකේ සත්‍යය බුදුහාමුදුරන්ගේ ධර්මීය ඕකයි. ඊළඟට දැන් බලන්න ඔතන තමයි දෙන්නේ සතර සතිපට්ඨානයේ කියනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතර සතිපට්ඨානයේ වැටෙන්නේ මොන අංගයකද? ඔය තනි අංගයක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගාඨාන. සම්මා වායාම නෙවෙයි. සම්මා සති. දැන් බලන්න ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා සතිය තමයි මේ බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනි අංගය. අංග හතර. සම්මා සතිය. එතකොට ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා වායාමයේ කියන්නේ මොකක්ද? ආන්න බලන්න. දැන් පේනව නේද දැන්? සම්මා සතියයි සම්මා වායාමයයි සම්මා සතිය මුලම කාරණේ මේකේ. බුදුහාමුදුරන්ට වටිනම දේ සතියයි සම්මා සතියයි ඊට පස්සේ සම්මා සතිය දිනු වෙන්නේ නැත්තේ ඇයි සම්මා වායාමය නැති නිසා එමණි ඔන්නේ පදනම එන්නේ මේකේ පිළිවෙල කියන්නේ ඕකයි තවත් දෙයක් කියන්නේ දැන් ඔයගොල්ලෝ තව රවට් කරනවා මිනිස්සු විවිධ දේවල් කියලා පුදුම රවට්ටිල්ලක් දැන් ලෝකේ තියෙනවා දැන් ඒක රවට්ටිල්ලක් තමයි යෝනිසෝ මනස්කාරය කියන එක අර්ථ දක්වන කැමැති කැමැති විදිහට. කැමැති කැමැති විදිහට කැමැති කියන අර්ථ දක්වනවා. දැන් ඔයගොල්ලන්ට මේ අනුව මේ ධර්මය අනුව දැන් ඉගෙනගත්ත දේ අනුව මම කියා දෙන්නම් පැටලෙන්නේ නැති යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ බුදුහාමුදුරෝ එතන තියෙන්න ඕනේ සම්මා සතිය සම්මා වායාමය. තේරුණා නේද? යෝනිසෝ මනසිකාරය කියන්නේ එහෙමනම් සතර ආතිපට්ඨානය තියෙන්න ඕනේ සතර සම්ප්‍රදාන වීර්යය තියෙන්න ඕනේ. ওই දෙක නැතුව යොමු කරන මානසිකාරයක් නැහැ. විනායන කියන ඒවා ගණන් ගන්න නෑ. පොත්වල කියන ඒවා ගණන් ගන්නත් ඒවා. ඒක ධර්මයේ නෙමෙයි. යෝනිසෝ මානසිකාරයට මේ දෙකම ඉන්නේ. නැත්තම් ගියයි දීගල් වනාවේ මිරිස් කපන එක යෝනිසෝ මානසිකාරය. කෑම උයන එක යෝනිසෝ මානසිකාරය. ඔවා අදාළ නැහැ. තේරුණා නේද? ඒකත් වෙන්න පුළුවන්. වෙනවනම් සතරපතිපට්ඨානේ තියෙන්න ඕනේ. කායන පස්සනාවට ගිහින් තියෙන්න ඕනේ. සතර සම්මා ප්‍රධාන වීර්යයක් තියෙන්න ඕනේ. ඔය දෙක එකතු වුණොත් යෝනිසෝ මනස්කාරය. ඔය දෙකෙන් තමයි සංසාර මුක්තිය හදන්නේ. දැන් ඕකෙන් හදන්න බැරි වෙන තැන ඉගෙන ගන්න වෙනවා. මම කිව්වේ ඒකයි. අපි දැන් ඉගෙන ගන්නේ <coughs> යමෙකුට සතරාතිපට්ඨානෙහි භාවනාව පුළුවන්. දැන් ඔයගොල්ලන්ට වගේ. ඔයගොල්ලන්ට පුළුවන් දැන් සක්මන් කරන්න. ඒක එක භාවනාවක්. තව පුළුවන් ආස්වාද පාස්වාසය ගැන භාවනා කරන්න. ඔයගොල්ලෝ දැන් භාවනා ක්‍රම දෙකකුත් දන්නවා සතරාතිපට්ඨානෙ. ඔයගොල්ලන්ට දැන් උදේ වගේ පැහැදිලි කරපු හිඳයි ඔයගොල්ලන්ගේ වමනාවක් තියෙනවා. මේ භාවනාව සාර්ථකව කරගෙන යනවා. එහෙමනම් සාර්ථක වෙන්න නම් තියෙන්න ඕනේ මොකද්ද? සතර සම්‍යක්පදාන නීති. ඒකක් දැන් තියෙනවා. නමුත් භාවනා ප්‍රතිඵල ওই දෙකෙන් ඉන්නේ. ඒත් නවතින්න ඒකයි මෙතන තියෙන ගැටලුව. ඒ භාවනාව දියුණු නොවෙන්නේ එකක් හේතුවක් තව තියෙනවා. ඒ කියන්නේ කාටවත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ විස්තර කරන්න බෑ. සතරාතිපට්ඨානය තියෙනවා, දන්නවා. ඒක වඩන්න සම්මප්පදාන වීර්ය තිබූ පමණින් විසඳුමට යන්නේ ප්‍රතිඵලයට යන්නේ. භාවනා ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙනම් දැන් ඒ ගැන බුදුහාමුදුරු විස්තර කරනවා වෙන විදිහකට. එහෙම ඒ දෙකම තිබිලා තවදුරටත් භාවනාව දිනු වෙන්නේ නැත්නම් එයාගේ අඩුවක් තියෙනවා. අඩුව කුමක්ද? කීර්තිපාද. දේවානි කීර්තිපාද අඩුයි. දැන් ඉදිපාද දිනු වෙලා නැහැ. දැන් ඔතන තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් ඉදිපාද කියන්නේ මොනවද? අපි ඉගෙන ගන්න වෙනවා. ඔව් අපි අහලා තියෙනවා ඉදිපාද වුණා හතරක් තියෙනවා. දැන් පාද හතරක් කියන්නේ ඔයගොල්ලෝ දැන් ගන්නේ මම අහවල් නැකතේ හතරවෙනි පාදේ. එහෙමනේ කියන්නේ. නේද? පොරොන්දාගේ මල්ලකට කියන්නේ. අහවල් නැකතේ අහවල් පාදේ. පළවෙනි පාදේ, දෙවෙනි පාදේ, තුන්වෙනි පාදේ, හතරවෙනි පාදේ. ওই වගේ එකක් තමයි කියන්නේ. ඉර්ධියට තියෙන පාද. ඒ කියන්නේ ඉර්ධියේ කොටස්. ඉර්ධි පාද කියන්නේ ඉර්ධියේ කොටස්. නැකත් පාද කියන්නේ නැකතේ හතරට බෙදූ කොටස් තියෙනවා. තේරුණානේ? එහෙම එකක් අහලා තියෙනවනේ. තවත් පාද කියන්නේ කුටුවේ පාද. ඒකත් ගන්නවනේ. කුටුව හිටවල තියෙන කැලේ දක්වන. තෙරන් ඒ වගේ තමයි මේක. 이르දියද පාද. 이르දියද කොටස් හතරක් තියෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ 이르දිය කියන්නේ මොකක්ද? ඔන්නතර තමයි අපි වර්ධින තැන. දැන් බුදුහාමුදුරු පෙන්නන මේ සත්‍ය දකින්න බෑ. ප්‍රතිපත්තානේ වැඩුවට හරියන්නේ නැහැ. සතරාම ප්‍රධාන වීර්ය නැතුව. වැඩෙන්නේ. තව කාට හරි සතරාති සතරාති වට්ටානේ වඩනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක් තියෙනවා. ඒත් බුදුහාඳුරෝ කියන ප්‍රතිපලයට ලං වෙන්නේ. එතකොට කියන එයාගේ අදින ඉර්ධිපාද. තේරුණානේ ඉර්ධිපාද කියන එක හරි භයානකයි. මේක අපි අඩු වෙනවා අම්මා. මේක හදන එක ලේසිත් නෑ. අරවත් තේරුම් ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ වෙන දෙයක්. බුදුහාමුදුරන්ගේ පණිවිඩය ගැන තියෙන ගැටලුවක් මේකේ. ඒක තේරුම් ගන්න මේ විදිහට ඉර්ධිය ඉර්ධිය තේරුම් ගන්න ඕනේ. ඉර්ධිය කියන්නේ මොකක්ද? ඉර්ධිපාද කියන්නේ ඉර්ධිය හැදිච්ච කොටස් හතර කියන එකනේ. දැන් පාද හතර නම් ඔයගොල්ලෝ දන්නවා. මොනවද? ඡන්ද, චිත්ත, විරිය, ඕකේ ඉර්ධිපාද. දැන් බෝධිපාක්ෂික ධර්ම වල ඉර්ධිපාද නෙමෙයි කියන්නේ. දැන් අපි බෝධිපාක්ෂික ධර්ම අමතක කරනවා. ඔයගොල්ලන්ට කියා දෙන්න යනවා ඊර්ධිය කියන දේ. බෝධිපාශක ධර්ම වල ඊර්ධියකුත් තියෙනවා. දැන් මේ කියන්නේ යන්නේ මොකද්ද? ලෝකේ තියෙන ඕන මොකකට හරි කියන ඊර්ධිය. පොදුවේ කියන ඊර්ධිය. ඊර්ධිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සතේ පුජ්‍යලය කරන දේ ඊර්ධිය. කියලා. ඊර්ධියක් කොහෙද තියෙන්නේ? එතන සතෙක් ඉන්න ඕනේ නැත්නම් පුජ්‍යලයක් ඉන්න. දැන් මේ කරන්නේ ඉහුදියා. මොකද්ද මම කරන්නේ? හතේක නෙමෙයි මම කරන දේ ඉහුදියා. ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඔය වාඩි වෙලා ඉන්නේ ඉහුදියා. ඔයගොල්ලෝ හත්තු නෙමෙයි එහෙමද? නින්ද ගියා නම් ඔයගොල්ලන්ට ඉහුදියක් නැහැ වාඩි වෙලා ඉන්නේ. තේරුණානේ? දැන් හැරලා ඉන්නවනම් වාඩි වෙලා ඉන්න එක ඉහුදියා. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් 이르දියක් කියන්නේ එතකොට කුජලෙක් සතෙක් කුජලෙක් අක්ක වැඩක්. 이르දියක් තියෙනකොට අනිවාර්යයෙන්ම ඡන්ද කැමැත්තක් තියෙන්න ඕනේ ඒ ඉන්දියාව පවතින්න. වීර්ය සිතක් ඒකට යෙදලා තියෙන්න ඕන. විමර්ශාවක් තියෙන්න. එතකොට ඉදිදි නොවන දේවල් ලෝකේ තියෙනවා. ගංගා ගලනවා කියන එක ඉර්ධියක් නෙවෙයි. තේරුණානේ? ඒක ස්වභාවික සංසිද්ධිය. එතකොට ගඟට ගඟට ගලන්න කියලා කැමැත්තක් තියෙද? ඒගොල්ලන්ට නම් ගඟ ගලන්න ඕනේ කියලා කැමැත්තක් තියෙන පුළුවන්. මම අහන්නේ ගඟට. ගලන්න කියන අත. නෑ ගඟට නෑ හැම කැමැත්තක්. ගඟට තියෙද දැන් කැමැත්තක් ඕනේ ඡන්ද විරිය. එයාලා ගඟේ තියෙද එයාට ආවේනික වීර්යයක්. මෙහෙමයි ගලන්නේ මෙතනින් නැවෙන්නේ මෙහෙමයි කියලාද? එහෙම ගන්නෑ. ළඟට එහෙම එකක් දැනෙන්නේ. නැමෙන්න පුළුවන්. තේරෙනවද? ළඟට හිතෙනවද මං ගලන්න ඕනේ මේ පැත්තටයි මෙහෙමයි යන්න ඕනේ මෙතනින් හැරෙන්න ඕනේ මෙතනින් මේ විදිහට දකුණට යන්න ඕනේ එහෙම හිතෙනවද? නෑ නේද? ළඟදී චිත්තයක් නෑ. මීමර්සා කියනවා. ශිල්පීය විදිහට ඥාන ශිල්පී ඥානය කියලා ගත්තම හරි. කරන විදිහ විද්‍යාවන මොකක් හරි වැඩක් නෙමෙයි කියන්නේ. ඒ වැඩේ කරන විදිහක් දැනගෙන ඉන්නවනේ කරන මිනිහා. නැත්නම් වැඩක් කරන්න බෑ. තේරුණාද? දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නේ මේ ඉස්සර ඉඳගෙන ඉන්න දැනගත්තේ හින්දා ඔන්න වීමක් තවත් තියෙන හින්දා ඉඳගෙන ඉන්නේ. දැන් කවදාම ඉඳගෙන ඉඳ දැනගෙන ඉන්නේ නැතිගෙන මෙතන දාව මොකක් වෙයිලාද ඔයගොල්ලෝ හිතන්නේ? ලොකු අපහසුතාවයකටපත් වෙනවා. ඒ විමර්ශාව නැතුව. දැන් බලන්න ඔය ඉර්ධියක් සිදු වෙන්න බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ 아무තු දෙයක් නෙමෙයි ඉර්ධියක් කියන්නේ සතු පුජ්‍යලේ කරන එක. ඒ වැඩක සම්පූර්ණ වෙන්න මොනවද ඕනේ? ඒ සතාට ඡන්දයක් ඕනේ වැඩි කරන්න. කැමැත්තා. ඒකට වීර්යයක් තියෙන්න ඕනේ. පණ නැත්නම් බැහැ. දවස් තුන හතරක් නොගා හිටපු කෙනෙකුට මෙහෙම වාඩි වෙලා ඉන්න බෑ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලන්ටත් ඒකමනේ. මොකද මේ පණ නෑ වීර්යය. ඉඳගත්තා වැටෙනවා. තේම හරියද? එතකොට ඉඳගෙන ඉන්නේ ඉර්ධියට මේ කාරණා හතර ඕනෑම. ඔයගොල්ලන්ට ඉඳගෙන ඉන්න කැමැත්ත ඕනේ. ඊළඟට ඕනේ මොකද්ද? ඕ ඒ කියන්නේ කාලා බීලා හිතේ නැත්නම් ඔය ශරීරයේ ශක්තියක් නැතුව ඉඳගෙන ඉන්න බෑ. වීර්යයක් ඕනේ. තව ඈ මේ වාඩි වීම සඳහා ඒගොල්ලන් සිතේ දිලා තියෙන්න ඕනේ දුවන සිතක් තිබුණොත් නෑ. ඉඳගෙන ඉන්නකෝ දුවයි. තේරුණානේ? දැන් වෙන වැඩක් කරන්න සිතක් දෙන්න බෑ ඉඳගෙන ඉන්න මේ සිතේ දෙන්න ඕනේ. ඒකත් එදිලා ඉඳලා මේ ඉඳගෙන ඉන්නේ. ඊගාට මොනවද ඕනේ? සීමාංශා කියන්නේ ඉස්සර ඉඳගෙන ඉඳලා පුරුද්දක් තියෙනවා. දැන් ඒකත් ඉන්නේ ඉඳගෙන හොඳ ඉඳගන්නේ නැත්නම් දැන් තේරුණාද ඔන්න ඔය කතාව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඕනම වැඩක් කරන්න ඉන්දියක් කියන වැඩේට නම් සතේ පුජ්‍යලේ කරන වැඩේට අලුත් නමක් දෙනවා ඉන්දිය කියලා. ඉන්දියක් කියන්නේ එහෙම එකක්. ඒකට අවශ්‍ය වෙනවා පාද හතරක්. ඒ පාද හතර නැතුව ඉන්දියක් සිදු වෙන්නේ දැන් අපි කරපු තරමක් අද දවසේ ජීවිතය හැරී ඉඳලා කරේ ওই ඉන්දිය තමයි. දැන් ඇවිදින ඉන්දියක්. ආන ඒක උයනේක ඉර්ධියා ඉර්ධියා ළඟ. එහෙනම් සංසාරේ කියන අමුදේ යන්නේ. ඕ උදේ ඉඳලා රැ වෙනකන් එකිනෙකට වෙනස් කරන ඉර්ධි පද්ධතිය. ඒ ඉර්ධිය වල අයිතිකාරය කවුද? ඡන්දේ තියෙන්නේ මගේ. තමයි. ඡන්ද චිත්ත විදිය විමර්ශා කියන මේ අංග ටික එකතු වෙලා සංසාරයේ හදන්නේ මේ ඉර්ධි වලින් තමයි. ඒගොල්ලෝ වෙන මොකක් කරන්නේ නැහැ හැමදාම කරලා තියෙන්නේ ඊර්දි පාවන එක. ඊර්දි තමයි පවත්න්නේ. ඒකින්ද ඔයගොල්ලෝ ඊර්දි පවත්තනේ හින්දා උදේ ඉඳලා රැය වෙනකන් ඊර්දියක් තියෙන හින්දා ඒ සෑම ඊර්දියක් ගන්න සංසාරයක් හදනවා. නමුත් ගංගා උදේ ඉඳලා රැය වෙනකන් රැය ඉඳලා එළි වෙනකනුත් ගලනවා සංසාරයක් හදන්නේ නැහැ. ඔච්චරයි වෙනස. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නම් ගංගා වගේ වෙන්න. දැන් දැන් ගංගේ ඉදිදි නෑනේ. තේරුණා නේද? දැන් නමුත් ගංග ගලන්නේ නැද්ද? ඔයගොල්ලන්ට ජීවත් වෙන්න කියනවා ඉරිදි ටික නැති කරගන්න. ඔන්න ඔක තමයි මේ ඉරිදි පාර දිනු වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ භාවනා කරන්නේ මොකටද? තව ඉරිදියක් ගන්න. දැන් වෙයි මේක. දැන් වෙයි. ඕනෝක තියෙන එක තමයි ඉදිරිපද නැහැ කියන්නේ. දැන් මේක අනිත් පැත්ත මේ වැඩ කරන්නේ. අඩුම ගන්න දැන් බලා ඉන්නේ කට්ටිය විපස්සනා කරනවා දැන් මේ මේ ධාතු ටික වෙයි. ඒ කියන්නේ දැන් පඩවි ආපෝ තේජෝ පේන. එහෙනම් නැත්නම් සුද්ධ මේ අෂ්ටක කොටස පේන. මොනවද මේ ඊදි දිනේද? දැන් පේයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් පේයි පංචස්කන්ධය. දැන් පේයි මිනී ගුණ. දැන් පේයි දෙයියන. මොනවද මේ ඔක්කොම? ඔයගොල්ලෝ මවාගත්ත ඉරිදි. තේරුණා නේද? දැන් ඕම අදහස් තියෙන තාක් කල් හරි වට්ටානේ කොච්චර අවුරුදු ගානක් වැඩුවත් අර ගිනි ස්වార్థා පොත එක හොයන එක විතරයි. ඕක තමයි ඉරිදි පාඩනේ. දැන් අපි කරන්නේ මොකද්ද? ඊරිදි පාද වලින් ඊරිදි කරන එක සංසාරේ කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨානිය වඩන්න කියන්නේ මොකටද? කරන ඊරිදි ටික නවත්තන්න. දැන් තමන් දන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ මේ කියන්නේ දැනට සිදු කරන ඊරිදි නතර නතර කරන්න කියලා එතන ඉද්ධිපාද දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ තව දෙයක් වෙන්න නෙවෙයි සතේ කුජලයේ කරන දේ ඉද්ධිය සතේ කුජ්‍යලයක් නැති වෙන්න යන්න ඕනේ කියලා ඡන්දය ඉර්ධිපාදී. බෝධි සත්‍වික බෝධිවාක්ෂික ධර්ම වල ඉර්ධිපාදී. සතේ කුජ්‍යලයක් නොවෙන්න යන වීරිය සත්‍වික බෝධිවාක්ෂික වල ඉර්ධිපාදී. සතේ කුජ්‍යලයේ හිතක් නැහැ කියන එක නෑ මේ සතේ කුජ්‍යලයකට වෙන්න ඕන දෙයක් නෙමෙයි. එහෙම සතේ කුජ්‍යලය නැහැ කියලා මේ හිත යොදන එක ඉර්ධිපාදී. ඒකට උපක්‍රමය තමයි දීලා තියෙන්නේ. සතරාර උපක්‍රම. මීමන්සා. තේරුණාද? මේ ටික දිනු වෙන්න ඕනේ. මේක දිනු වෙන්නේ නැතුව කාටවත් සත්‍ය ලැබෙන්නේ නැහැ භාවනා කරා. ඒ කියන්නේ අපිට ඕනේ මොනවා හරිම වෙන්න. මොනවා හරි කියන්නේ ඉන්දියා. තේරුණාද? මොනවා හරි වෙන්න නෙමෙයි මේක ඕනේ. මොනවා හරි වෙන කෙනා නැති වෙන්න. ඔන්න ඉද්ධිපාත. දියුණුවට. දැන් බුදුහාමුදුරේ කියන්නේ මොනවා හරි වෙන්න නෙමෙයි මොනවා හරි වෙච්ච කියලා නැති කරන්නේ. ඒකට හතරත්පත්තානේ දිනේ අපිට ඕකට කැමත්තක් නැත්නම් අර කාලයක් යයි භාවනා කරයි ඉතිපල්ලා. ඔබ තමයි ඒක පාද දියුණු නෑ කියන්නේ. ඉතින් ඔය ක්‍රමයටයි ඉස්සරහට ඉර්ධිපාද ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි ඉර්ධිපාද දියුණු වුණොත් ඔයිට එහා තියෙන ප්‍රතිඵල Taman හදන ඒවා නෙවෙයි. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මෝල. දැන් මේ තුනක් ආවනේ ගොනු සතර හතිපට්ඨානේ තමන් මහන්සියෙන් වඩන්න ඕනේ. සතර ඉරිදිපාදයේ තමන් විසින් කරන්න ඕනේ. ඉරිදිපාදක් හදා ගන්න ඕනේ. භාවනාවෙන් විතරක් නෙවෙයි ඉරිදිපාද හදාගන්නේ බණහාලා මේ ධර්මයේ තේරුම් ගන්න. බුදුහාමුදුරනේ පණවිඩිය තේරුම් ගැනීම. ඒ සත්‍ය ඥානෙ මොකක්ද කියලා තේරුම් ගැනීම තමයි ඉරිදිපාද දියුණුවීම කියන්නේ. සතේ පුජ්‍යලේ ගෙන් තොර වෙන්න අපි අනේක නමුත් සාංශාරික ස්වરૂපයේ මෙච්චර කාල ඔයගොල්ලන්ට ලැබිච්ච සියලු දේ ලැබුණේ ඔයගොල්ලන්ටමයි. ඉතින් සත්‍යකුටමයි, පුජ්‍යලියකුටමයි. දැන් නිවන ලැබෙන්නත් ඕනේ ඔයගොල්ලන්ට එහෙමමයි. ඒකින්ද තමයි අර සීමා දාන්නේ. මට නිවන් දකින්න ඕනේ දැන් නෙමෙයි ටෙන්ෂන් ගියාම. මට නිවන් දකින්න ඕනේ දැන් නෙමෙයි දරුවෝ ටික විභාගේ පාස් වෙලා විවාහ වුණාම. මට නිවන් දකින්න ඕනේ මේ ආත්මෙ නෙමෙයි ලබන ආත්මෙ. ඔය ඔක්කොම සිතුවිලි එන්නේ කොහොමද? නිත්‍තිපාද බිඳුවයි. තේරුම් නේද? අපේ හපංකමක් කියලා හිතේ. අපි හිතනවා රට වෙනුවෙන් ලෝක වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන් වැඩ කරනවා කියලා හිතේ. තේරුම් නේද? නෑ ඔයගොල්ලෝ කරලා තියෙන බුදුහාමුදුරන් පේන විදිහ වෙනස් විදිහකට. ඔයගොල්ලෝ කරලා තියෙන්නේ අමු බොරුවක් කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකද්ද බොරුව? මේ විශ්වයේ මේ තණ්හාවෙන් ඉඳලා ඉපදිලා තව නිකන් ඉන්නේ නැහැ. ඉපදිලා මදිවට මේ විශ්වයේ ඉන්න තව එකේ තමන්ගේ නෝනා කරගෙන නැත්නම් මහත්ය කරගෙන. ඒක ආයිති කරගෙන. ඒ ඔහෙදී ඉන්නේ කෙනේ ආයිති කරගෙන. ඒකෙන් නිකන් ඉන්නේ. අර විශ්වයේ ඉන්න සමහත්තු කීප දෙනෙක් පුතාලා දූලා කරගෙන. දැන් මේක යබුඩි වෙලා ඉන්නවා ඒ දීපපා. තේරුණානේ? එදින තව හදනවා මේකේ මෙන්න මෙහෙම වුණාමයි මේගොල්ලන්ට මෙහෙම වුණා මුණු පුරාට යහපතක් වුණා වතා නිවන් දකින්න ඕනේ. තේරුණා නේද? දැන් බලන්න මොකක්ද බුදුහාමුදුරනේ කියන්න තියෙන්නේ. මේ මුලාවකින් ඇති කරගත්තේ තවත් මුලා වෙනවා. ඉතින් නම් කියනවා මේකයි ඇත්ත කියලා. නෑ ඕක බොරුවක්. ඕක වෙන්නේ ඉතිපාද දියුණු වෙලා නැති හින්දා. තේරුණා නේද? මමත්වය කියන එක ඉහළින් ඉන්නේ හින්දා වෙන එක. ඉතිපාද දියුණු වෙනවා කියන්නේ මම නැති කිරීමට කැමැත්තක් ඇති වීම. ඉතින් ඒ කැමැත්ත ඇති වෙන්න භවනා කරනකොට ඇති වෙන්න පුළුවන් කල්ගෙන. නමුත් බුදුහාමරේ ධර්මයේ සත්‍ය ලෙස දැනගත්තොත් ඉන්දිපාද ඉක්මනින් දියුණු වෙනවා. මොකටද මේ යන්නේ කියලා. ඔතන තමයි සංදිය තියෙන්නේ. හරියට භාවනාවක් කරාට සතර සම්ප්‍රදාන වීර්යය තිබුණාට ප්‍රතිඵල නැති ඉද්ධිපාද නැති හින්දා. ඒකයි මේ බුදුහාමුදුරු තුන්වෙනි තැනට ප්‍රධාන තැනකට මේක දාලා තියෙන්නේ. ඒක ඉදි ඉද්ධිපාද දිනු වුණොත් ඊටහා කරන්න දෙයක් නැහැ. ලැබෙන ප්‍රතිඵල ගුණ ටික තමයි ඊගාවට තියෙන්නේ. ඔයගොල්ලෝ කරලා දෙන එකක් නෙවෙයි මහන්සියෙන් ගන්න එකක් නෙවෙයි මොනවද බලන්න ඊගාවට තියෙන්නේ. පංචේන්ද්‍රිය ලැබෙන ප්‍රතිඵලය. ඔයගොල්ලන්ට වුණාවට ගන්න බෑ. පංච බල ලැබෙන ප්‍රතිඵලය. සප්ත බොජ්ජංග ලැබෙන ප්‍රතිඵලය. ඒකත් ලැබෙන ප්‍රතිඵලය. ඔයගොල්ලන්ට කරන්න මහන්සි වෙන්න තියෙන්නේ මේකේ 12යි කාරණා ප්‍රතිඵල ටික නේ. 12කට මහන්සි වෙනවා. ඔය 37න් ඉතුරු ටික ප්‍රතිඵල විදිහට ලැබෙනවා. දැන් අන්තිමට ඔයගොල්ලෝ හිර වෙන්නේ අවධානය තියෙන නැති සතිපට්ඨානෙත් මෙහිය. සතර අම්මප්‍රධාන වීර්යයක් හදාගන්න පුළුවන් වෙයි. නමුත් අර තුන්වෙනි එක ටිකක් ප්‍රශ්න සහගතයි කියලා හිතන්න. මොකද ඉර්ධිපාද හැදෙන එක තේසි නෑ. මොකද මෙච්චර කල් ඉර්ධිපාපේකමයි කරේ. කෙනාගේ මේකෙන් අහ මේකෙන්වත් ඕනේ සත්‍ය. නමුත් මේක ධර්මය ඉගෙනගෙන ටික ඉස්සරහට යනකොට මේවා හැදෙනවා. සතිපට්ඨානිය වඩනකොට මේ ඉද්ධිපාද නිකන් වැඩි. කල් යාවි. ඒක ගැටලුවක් නෑ. තේරුණා නේද? මෙහෙම ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ, බණ අහන්න ඕනේ මේ ඉද්ධිපාද දියුණු වෙන්න. භාවනාවත් එක්ක වෙන විකල්ප නෙමෙයි. නෑ මේකෙම එන්න එපා. දැන් ඉර්ධිය කියන්නේ මොකක්ද? පටික්කුජ්ජලයේ කරන දෙයක්. එතකොට ඊදිදි නොවන දෙයක් මේ ස්වභාවික සංසිද්ධිය. දැන් ඉර පායන ඉරිදියක්ද ඉරිදියක් නෙවෙයි. හඳ පායන ඉරිදියක් නෙවෙයි. වහිනවා ඉරිදියක් නෙවෙයි. තරු පායන ඉරිදියක් නෙවෙයි. සුළඟ හමනවා ඉරිදියක් නෙවෙයි. ගහක් හැදෙනවා ඉරිදියක් නෙවෙයි. දැන් ওই විදිහට යනවානේ. දැන් නිකන් අපි ගත්තොත් ඉරිදියද ඉරිදිය නොවන එක හොයාගන්න ඕන ඔක්කොම. මේකෙන් තමයි ගැටලු සහගත වෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්න එක මොකද්ද? යුද්ධය. දැන් දැන් ඇවිදින එක කතා කරන එක වයසට යන එක ඈ ඒක මොකක්ද විද්‍යාවේ ඉඳහන්න ඕන වයසට යන එක විද්‍යාව නෙවෙයි ඒක ස්වභාවයෙන් සමවිද්‍යාව කියලා තේරුම් ගන්න තේරෙනවද කොණ්ඩේ පෑන්නේ එක. <laughs> ඉරිදියල්ද ඉරිදියල් වගේ. පැහිච්ච කොණ්ඩේ කළු කොණ්ඩේ. <laughs> අන්න එතන තමයි ආපු වෙලද. දැන් කොහොමද බලන්න අද දවසේ හදාගත්ත ඉරිදි ටික. අර ස්වභාවික ස්වභාවික සංසිද්ධිය වලට ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද? අහගෙන යන්නේ මේ ස්වභාවික දේ ඔයගොල්ලන්ට ඕනේ 이르දි කරන්න. දැන් ඒ ගමන් නිවන් දකින්න. දැන් බලන්න දෙකක් කරන්න බෑ කියන්නේ ඒකයි. තේරුණා නේද? මෙතනයි රහස තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ශරීරයටම පවත්තන ඉරිදි ගොඩකින් තමයි සංසාරය හදන්නේ වෙන දෙයකින් නෙවෙයි. දෙහානේ උදේ ඉඳලා රැ වෙනකන් ඔය ශරීරයෙන්ම ඉරිදි පවත්තනකොට ඒක සංසාරය. ඉන්දියක් තියෙනකොට සංසාරය. දැන් ඔයගොල්ලන්ට සත්‍ය තේරෙන්න නම් බුදුහාමුදුරු යෝජනා කරන්න නම් වෙන්නන්නේ මොකද්ද? අටසිල් සරකන් ඉන්න කියනවානේ දවස් හතරක් බලන්නකො ඔය ශික්ෂා ශික්ෂාපද වල මොනවද දීලා තියෙන්නේ කියලා. ඔය විකාර ඉදිරිදි දහහක් කරනවා. දැන් කරන විකාර ඉදිරිදි අන්නේ දහහක් කරලා තියෙන්නේ. පස්වෙනි ශික්ෂාපදේ, අටවෙනි ශික්ෂාපදේ, හයවෙනි ශික්ෂාපදේ දින ඔය ටික. මොකද මේ ඉදිරිදි වැඩි වෙන්න වැඩි වෙන්න සත්‍ය තේරෙන්නේ. තේරුණා නේද? එතකොට මමත්වයේ වැඩි වෙනවා ඉන්දි වැඩි වෙනකොට. එහෙනම් මමත්වයේ අඩු කරන්න තමයි මේ ටික. ඔව් ඉන්දි අඩු වෙනවා. දැන් ඔන්නේ ඉදිපාද ගැන අනවබෝධය තිබුණකොට ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් ඉදි පාතිහාරය කියලා මේ ඇහුවේ මොකද්ද කියලා? දැන් පාතිහාරය වෙන්න ඕනේ 이르දියක්ම. පාතිහාරයක් 이르දියක්ම. ඒක අනිවාර්යයි. මොකද ස්වභාවික සංසිද්ධියක් නෙවෙයි පාතිහාරය. දැන් ඉර පායන එක ඉර්ධියක් නෙවෙයි. ඉරවල් හතක් පෑවුවා එක සැරේ. ඔය ඒක ඉර්ධි පාතිහාරයක්ද ඉර්ධියක්ද? නෑ ඒත් ඉර්ධියක්. ඒක නම් ඉරවල් හතක් පායන්න ආසාවක් කැමැත්තක් ආසාවක් නෑ. තේරුණාද? ඉරට පායන්න කැමැත්තකුත් නෑ. ඒකට හිතක් දෙන්නේ නෑ. ඉරට වීර්යකුත් නෑ පායන්න. විමර්ශනාවකුත් නැහැ. ඔයගොල්ලෝගේ ඉඳගත්තු වගේ කොහොම වෙන එකකුත් නැහැ. මේ ඒක ස්වභාවික පිළිගන්න. ඊළඟට බෑවුවා ස්වභාවික සංකල්ප. දැන් නිකම් මෙහෙම බැලුවොත් දැන් සතෙක් කුජලයේ කරන දේ ඉර්ධියනේ. ස්වභාවික සංසිද්ධියක් ඉර්ධියක් නෙවෙයි. දැන් සතෙක් කුජලයේ කරන දෙයක්මයි ඉර්ධිය. තේරුණා නේද? දැන් බල්ලෙක් ඇවිදගෙන යනවා. මේක ඉර්ධියක්ද නැද්ද? බල්ලට කැමැත්තක් ඕනේ ඇවිදින්න ඕන නැහනම් බලෙන් යන්නේ නැහැ නිකන් කල් වීගෙන යන්නේ නැහැ උලකට ගහගෙන යන්න ඕනේ එහෙනම්. තේරෙනවද? වතුර ගහගෙන යන්න පුළුවන්. එතන තියෙන්නේ වෙන දෙයක්. තේරෙනවනේ උගේ තියෙන ඉර්ධිය ගහගෙන යන එක නෙවෙයි ගොඩට එන ඉර්ධියක් දැන් තියෙන්නේ. නමුත් දැන් බල්ලෙක් ඇවිදගෙන යනවා නම් ඉර්ධියක්. කුරුල්ලේ පියාඹනකොට මොකක්ද තියෙන්නේ? ඉර්ධියක්. බල්ලේ පියාඹන කොට මොකද වෙන්නේ? ආන්න ඒක තමයි හොයන්නේ. ඈ? ආන්න ඒක පාතිහාරය. ඉන්දි පාතිහාරය උන්නේ වගේ. බල්ල පියාඹනව පාතිහාරය. අසාමාන්‍ය ඉර්ධිය. ඉර්ධියක් වෙන්න ඕනේ හැම සතා ඒ සතාට කරන්න බැරි නේද? හැම බල්ලක්ම පියාඹන්න බැරි නිසා පියාඹන බල්ලා ඉර්ධිය ඉරිදි පාතිහාරයක් පාන. දැන් ඔයගොල්ලෝ බල්ලෝ පියාඹනවා බලන්න රටපුරා ඇවිදිනවා. තේරුණා නේද? ඔබ තමයි වෙන්නේ. බුදුහාමුදුරුවෝ පාතිහාර ප්‍රතික්ෂේප කරන්නේ ඔබ හින්දා. පාතිහාර දුන සත්‍යනේ. දැන් රැස් පිහිදෙනවා කියලා බලන්න යන දෙයක් අය. පාතිහාර. තේරුණා නේද? එහෙනම් බස් අරගෙන වලකාරේ යනවා කියන්නේ. ඔයගොල්ලෝ යන්නේ ලංකාවට ලංකාවේ අය නේ ඔයගොල්ලෝ ඉඳලා හිටලා හරි අවුරුදු දෙකක තුනකට හරි ගොඩබන්න ඉතින් ඕකට කරනවා එතකොට ඔය පාතිහාර බලන්න යනවා එතනක් යනවා ගාස්වල මූණු පිටිලා ගිහලා පාතිහාර බලන්න තේරෙනවද බෝධිය වල මූණක් අයිදිලා දැන් ඒකට වැන්දම දරුවා මේ 37 පාස් වෙනවා විභාගේ පාස් වෙනවා කියලා පාතිහාර පාන්න යනවා තේරෙනවද ඔන්නෝම කුඹු ගොඩක් තමයි හිතේ තියෙන්නේ මේ පාතිහාරය ගැන. එතකොට දැනගන්න බුදුහාමුදුරන්ට ඕවා තියෙද්දී මේ සත්‍යයට ගෙනියන්න බෑ ලීසින් කෙනෙකුට. එයා කොච්චර සතිපට්ඨානේ වැඩුවත් මේ පාතිහාර පිස්සුව තියෙනවා නම් එතන වනවතයි. කොච්චර භාවනා කරලා ගිනි ස්වార్థාවක් විතරයි. පාතිහාර පිස්සුව පිස්සුවක්මයි. ලොකුම පිස්සුව ලෝකේ තියෙන. තේරුණා නේද? ඒකින්ද ඒව හිතන්න එපා. පාතිහාරය ප්‍රතික්ෂේප කරේ ඔය හින්දාමයි බුදුහාමුදුරුවෝ දුන්නේ පාතිහාරය කියන එකක් කර හැකි සතිකිට මේ පාතිහාරය කියන එක 아무තු දෙයක් නෙවෙයි දැන් මේ මනසෙන්ම කරන මනස දියුණු කරන පාතිහාරය දිනවා බුදුහාමුදුරුවෝ සම්පූර්ණ නැති කරේ අපි වගේ අය මුලාම වෙනවා අපිට පාතිහාරයක් නැතත් පස්සේ යන්න හිතෙනවා නම් තිබුණොත් ඒක කොහොම වෙන්නේ නෑ ඒ හිතන්න තමන් යන මේ හිතන්නකෝ ඉතින් ඒකින්ද බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා මේක ගියොත් සාසනයක් ඉතුරු වෙන්නේ නැහැ මගේ ධර්මයක් නෙවෙයි ඉතුරු වෙන්නේ පාතිහාරකයක් විතරයි. ඒක නිසා සම්පූර්ණ ආමුදුරට තහනම් කරා. ආමුදුරට කිසිසේත් කරන්න දුන්නේ නැහැ. දැන් අනිත් සාසනවල අනිත් බ්‍රාහ්මණයෝ ඒක හින්දා ඔය වේද වේදාන්ත වල කිසි ගැටලුවක් නැහැ. ඒවා පාතිහාරයට ඉඳ දෙන ඔය අභිඥාව කියව තවත් පුරුදු කරනවා. ඒ ගුරුතුල කියනවා. පාතිහාර සිදු කරන්නා අධ්‍යාත්මික පාතිහාර සිදු කරන්නා අභිඥා ලබන්නා. ඒ කියන්නේ හතරවෙනි ධානය හුඟා පුරුදු වෙන්න ඕනේ ඊට පස්සේ හොඳ ගුරුවරයෙක්ට වෙන පුහුණු ලබන්න ඕනේ. දැන් එහෙම නිකන් නිකන් ඔය කෙනෙකුට දෙවියෝ පේනවා අරව මේවා කියන්නේ හින්න මිසක් පාතිහාර නෙමෙයි. ඒක ඒක වැඩක් ඇති දෙයක් නෙමෙයි ඒක. පාතිහාර කියන ධාතුත් තියෙනවා. මනුස්සයන්. ඒවා නිකන් ලැබෙන්නේ නැහැ කියලා දැනගන්න. එතකොට ඊර්දි පාතිහාරය කියන එකේ වැදගත්කම අපිට නෑ. අපි ඒ ගැන හිතන්නේ නෑ දැන් තේරුණානේ මොකද්ද කියලා ඉර්ධියටම කොටස. සුවිශේෂී ඉර්ධියකට කියන්නේ නම් පාතිහාරය. ඒකත් කරන්න ඕනේ සතෙක් පුජ්‍යලේ. දැන් ඔයගොල්ලන්ට ඒ වගේ තත්ත්වවලට එච්චර බලපාන්නේ නැහැ. දැන් ඔය පහ ඉවර වුණා. ඒ කියන්නේ ඒ කියන්නේ පහ නෙවෙයි ඉර්ධි කියන්නේ මුලින්ම කිව්වනේ දැන් සතර හතිපත්තානේ සතර සම්ප්‍රදාන වීර්ය ඔව් සතර ඉතිපාද මේ ටික ඔක්කොම ඉවරුවා. අ ඔයගොල්ලන්ගේ භාවනාවට කළ යුතු දේවල් සම්පූර්ණ වෙනවා. කළ යුතු දේවල් සම්පූර්ණ වෙනවා. නමුත් මේක වැඩෙනකොට මේක බහුලීකත වෙනකොටයි ඊගාව ධර්ම එන්නේ. දැන් ගැන අපි කතා කරා. එතකොට මුලින් කියන ගුණ තුන අපි මහන්සියෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ සූරිදිපාද කියන ඒවා හදන්න මහන්සි වෙලා මොකක් කරන්න බැරි වගේ දැන් පැහැදිලි ඇතිනේ. මතවාදයක් තුලයි ඉර්ධිපාද ප්‍රශ්නේ තියෙන්නේ. ඔයගොල්ලන්ට යමක් වෙන්න ඕනේ කියලා භාවනා කරාට එහෙම එකක් වෙන්නේ. බුදුහාමුදුරු පෙන්වන්නේ එහෙම එකක් නෙවෙයි. ඔයගොල්ලෝ කියන කෙනා නැති වෙන එකයි මේ කියන්නේ. දැන් ඒකට අකමැති කෙනා අවුරුදු 100 ගණන් භාවනා කරා වැඩක්. මටමයි මේ ටික වෙන්න ඕනේ කියන එක කෙනාට බුදුහාමුදුරන්ගේ පිටක් නෙමෙයි. එහෙම නෙමෙයි. මටමයි මේ ටික වෙන්න ඕනේ, රෝවාන් වෙන්න ඕනේ මටයි, නිවන් දකින්න ඕනේ මටයි කියන කෙනාට බුදුහාමුදුරන්ගේ පිටක් නෑ. එච්චරයි මේක තියෙන්නේ. ඒ කියන්නේ ඉරිදිපාද දියුණු නැති එකයි මේ තියෙන ගැටලුව. එහෙම කියලා දැන් ඔයගොල්ලෝ අනේ එහෙනම් මොකටද අපි මේව කරන්න කියලා හිතෙන්න පුළුවන්. නමුත් ධර්මයේ පැත්ත තේරෙන්නේ. මොකද්ද මේ කියන කතාව? මේ දේ ධර්මයේ කියන්නේ වෙන එක අපි හිතන දේ තව එකක්. නමුත් අපි හිතන දේ ඇත්ත බවට හැරෙනවා මේ ඉරිදීපාද දියුණු කරනකොට බුදුහාමුදුරන්ගේ කියන සත්‍යයයි අපේ අනුමානයයි සමපාත වීගෙනයි යන්නේ. ලං වෙනවා. ඒකට තමයි ඉරිදීපාද දියුණු වෙනවා කියලා කියන්නේ. දැන් ඔව්. කල්පයක්ම ජීවත් වෙන්න පුළුවන් කියලා ඔව් දැන් ඒ කියන්නේ දැන් කල්පයක් දක්වා ජීවත් වෙච්ච මිනිස්සු ඉන්නලා තියෙනවා ඉතින්. තේරුණානේ? අනාගතයේත් එහෙම මිනිස්සු ඇති වෙනවා. හැබැයි ඔයගොල්ලන්ට ඉවසන්න වෙන පොඩ්ඩක්. මේ ලෝක විනාශය ඉවත් වෙන්නේ. මේ ඊළඟ හතක් පායන. දැන් ඊට පස්සේ ආය ලෝකයක් හැදෙනවා. ප්‍රබාස්තර මනසක් තියෙන ඔයගොල්ලෝ හැබැයි සතර පාය වැටෙන්නේ නැතුව එතෙන්දී අර සුනාමියාව වගේ එක හැමෝම එක වගේ වෙලා එක අපිට එක මැරෙනවා දැකලා ඔය කාලය ගිහින් ඉබේ ආනාපානේ මේ මේ හුඟද මෛත්‍රිය වැඩිලා යන්න ඕන බ්‍රහ්ම ලෝකෙට. ඒ කියලා කිව්ව වැටෙන්නේ පහළ දුන්න. එහෙම නේද? මේ එකට ගිනි අරන් මේක දෙන්නේ. ගිනි අරගෙන ඉතින් අරුත් ගිනි ගන්නවා මාත් ගිනි ගන්නවා. දැන් එහෙම ගන්න වෙන්නේ. අරුන්ගේ දේ කඩාගත්ත හරි මම ඉන්නේ. දැන් කඩා ගන්න දෙයක් නෑ දෙන්නකො ඉනි ගන්නකොට. ඔක්කොම අතාරිනවා. මගේ කාට කරන්න දෙයක් නෑ අරුන්ගේ කාට කරන්න දෙයක් නෑ. දැන් ওই ප්‍රශ්නේ ඔහොම ඔහොම විසඳලා නිකම්ම දැන් ඔය කියන මෛත්‍රිය එනවා. තේරුණානේ? ඒක වෙන්නේ තව ගොඩක් තව ගියාට පස්සේ. එතකන් ඉවසන්න ඕන අර කල්පය ජීවත් වෙනවා. ඊට පස්සේ ආය අර බ්‍රහ්ම ලෝකේ ඉන්න අය මේක මේ සිසිල්ලලා හොඳ පොළොවක් ආවට පස්සේ බහිනවලු පහළට. ඊට පස්සේ ඉතින් කල්ප ගානක් ආයුෂ තියෙනවලු. එතකොට ඒ කල්ප ගාන ආයුෂ ලබා ගන්න නම් ඉර්ධිපාද වඩා ගන්න ඕනේ අර ලෝක විනාශයෙන් වෙනකොට. තේරෙන්නේ නැත්නම් වෙන්නේ කොහෙද? වෙනසක් වල සතර අපායකට යනවා. දැන් ඒක තමයි වෙන්නේ. උත්පාද වලින් කරන්න බැරි දෙයක් නැහැ. ඒක ඇත්ත. නමුත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේකුත් නැහැ. ඒකත් ඇත්ත. මේ ලෝකයේ සත්‍යයන්ට මනස දියුණු කරගත්තේ සත්‍යයන්ට ඉර්ධිපාද දියුණු කරලා කරන්න බැරි දෙයක් නැහැ කියනවා බුදුහාමුදුරුවෝ. ඒක ඇත්ත. නමුත් ඔයගොල්ලන්ටත් තියෙනවා ඇත්ත. ඔයගොල්ලන්ට මෙලෝ දෙයක් කරගන්නත් බෑ. ඒකත් ඇත්ත. ඒක නේද? අපි මොකද මොකටවත් මහන්සි වෙන්නේ අපි මහන්සි වෙන්නේ මේ හොඳ සංස්කාරයක් හැදිලා හොඳට නමක් කියලා මේ කියන මොකහරි දැන් මේ කුවර ටික බෝට් ගහලා මැරලා යන්නේ මේ මොකහරි ඉන්දියක් වටිනාකමක් තියෙනවා තේරුණානේ එහෙම කත්තොත් ඉන්නවා කියන්නේ ඔයගොල්ලන්ට ඉස්පාල් දිනු කරපුවාම දැනුත් සමාජයට ඉස්පාල් දිනු වෙනවමයි එක එක ලෝක මානසික ලෝක හඳුනගන්නේ ඒක එහෙම තමයි සිදු වෙන්නේ. ඒකින්ද ඒ ගැන තේරුම් ගන්න. දැන් තේරෙන්නේ නැති මේ කිව්වේ ආනන්ද හාමුදුරුවන්ට එදා සිදුවෙන කතාවක්ද බුදුහාමුදුරුවන්ට සිදුවෙච්ච කතාවක්ද ලෝකයේ තිබිච්ච ස්වභාවයක්ද කියලා මේක කරන්නේ. මේ ධර්මයක් කිව්වේ. මේ ඉදිපාද දියුණු කරලා ඔයගොල්ලන්ට පුළුවන් එකක් නෙමෙයි දැන්. මෙහෙම ඉදිපාද දියුණු කරලා තමයි බ්‍රහ්මීක් වෙන්නේ. තේරුණාද? හැබැයි බ්‍රහ්මයා වෙන්නේ බ්‍රහ්ම වෙන කට්ටිය. අපි නෙවෙයි. කියලාත් මතක තියාගන්න. දැන් අපිටම වෙන්න බෑ මේක. දැන් ඊර්තිපාද දිනු කරනමයි ඔයගොල්ලෝ අපි කවුරුත් තිරසනෙක් වෙන්නේ. ඒකත් එහෙම. ඒ කවුරු හරි කෙනෙක් තිරසනෙක් කියලා උපදිනවා නම් මොකද වෙන්නේ? ඒ තිරසන් ඊර්ති දිනු කරනවා. තිරසන් වැඩ කරනවා. ඉතින් වැඩ නැහැ. දැන් තිරසනේ කියලා කියලා මේ බලෙන් වෙන එකක් නෙවෙයි මරණයට පස්සේ වෙන එකක් නෙවෙයි. මනුස්ස ශරීරයක් තිබුණාට මානවය තිරසනේක වගේ හැසිරෙනවා. ඒක තමයි තිරසන් ඉරදී. තේරුණා නේද? එතකොට ඒක කරන්නේ මේ ජීවත් වෙන ගමන. රඟපන්නේ මිනිස්සෙක්. සැබෑව තිරසන. මරණයට පස්සේ සංහාව කැමති දේ ලබා ගන්න ඔච්චරයි. රඟපාපු දේ නෙවෙයි ලබා දෙන්නේ. ඔය සත්‍ය ලෙස එයා ඉන්න තැන. දැන් සත්‍ය ලෙස ඉන්න තිරිසනේ උටනේ යනවා. මරණවන්නේ තිරිසන කම ලබන්නේ. තේරුණාද? දැන් ඔයගොල්ලෝ මිනිස්සෙක් වගේ ඉන්නවා. අංගපාන. සත්‍ය ලෙස දෙවියෙක් වගේ හිතනවා. මොකද වෙන්නේ මරණවන්නේ? දෙවියෙක් වෙනවා. කවදිනා කරගන්න. තේරුණාද? රඟපාන්න මිනිහෙක් වගේ වැඩ කරන්න මනසෙන් ඉන්න දෙවියෙක් වගේ. එතකොට සත්‍ය තමයි තණ්හාව කරලා දෙන්නේ. ඔයගොල්ලෝගේ සත්‍ය එතකොට දෙවියෙක් කියලා උත්පත්ති වෙනවා. දැන් ඒ වගේ මේ ඉර්ධිපාද දිනනකොට මිනිස්සෙක් වගේ ඉන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න අභ්‍යන්තරයෙන් හැම වෙලෙම යෙදෙන්නේ. ඒකට තියෙන සතරාතිපට්ඨානේ යෙදෙන්න. අනික යන වෙන්නේ ওই අනිත් වගේ ඇවිදගෙන යනවා වැඩ කරනවා. ඒකට කමක් නැහැ. මාරයා මාරයා අනන්තංනාගේ සිත හදාගත්තා. ආ. ඔව් දැන් බුදුහාමුදුරන්ට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. කල්පයක් නෙමෙයි එහෙම ඉන්න පුළුවන්. ඔව් ආයු ආයුෂ කල්පයක්. දැන් එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දැන් ওই විදිහට ආරද්ධ හාමුදුරුවන්ට ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ කියන්න උනේ ඒක. ආනන්ද හාමුදුරන්ගේ උමනාවකට කිව්වද බුදුහාමුදුරන්ගේ උමනාවට කිව්වද ලංකාවේ අපේ අය වුණාට ලිව්වද කියන එක තමයි ප්‍රශ්නේ. තේරුම් ගන්නද? නෑ ඕක විසඳන්න නැතුවනේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දැන් අපිට තියෙන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ට මෙහෙම පිරිනුවම් පාන්න බෑ. ඉතින් පාන්න බුදුහාමුදුරෝ පිරිනුවම් පෑව කොහොමද මේ දරුවන්ගේ ප්‍රශ්න ටික මේ බුදු පිළිමේ සහ විසඳගන්නේ? ආර්ථික පන්දලික ඔය වන්දනාවෙන් කොහොමද කරන්නේ? කොහොම මානසික තත්ත්වයක් තියෙන අපිට බුදුහාඳුරෝ ඉපදිලා මරණයටපත් වෙන කෙනෙක් වෙන්න බෑනේ. තේරුණා නේද? ඔයගොල්ලෝ වගේ වයසට ගිහින් මරණයට ඔයගොල්ලෝ වගේ ජරා ජීර්ණ වෙලා මරණයටපත් වෙන්න බෑනේ බුදුහාමුදුරුවෝ. නමුත් බුදුහාමුදුරුවන්ගේ මීට වැඩිය දැන් මේවට කවුරු හම්බෙන්නේ නැන්නේ. ඕන තරම් දූත්‍ර තියෙන්නේ. හරි උත්හාමුදුරන්ට කියනවා එලක් තැන් වල මේ බණ කියන්න ගිහිල්ලා ධර්මශාලාවේ සාරිපුත්ත මගේ කොන්ද රිදෙනවා. ඊතුරු මන ටික කියන්න මේ කට්ටියට මම විවේක ගන්නවා. ඕකට කවුරු මොකක් කියන්නේ? මේ කොන්ද රිදෙනකොට මොකද වෙන්නේ? තේරෙනවා නේද? ඒ ඔතන කියන්නේ හැම මතවාදයක්. අපි කියන ඕවා හොයන්න එපා. ඕවා හෙව්වා කියන ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. තේරුණා නේද? ඕක හෙව්වම වෙන්නේ නෑ. හැද මේක උනේ මේකමයි කියලා එක පැත්තකට කරුණු වෙනවා. තව පොත් ජනනාවක් වෙනකොට තව පැත්තකට කරුණු වෙනවා දෙපැත්තක් වෙනවා. දැන් දෙපැත්ත යනවා එහාට. කවදාවත් ඒක ඇත්ත කියලා මේක මොකද්ද සිද්ධිය කියන එක ඇත්තටම බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරාද නැද්ද කියලා කාටවත් හොයාලා තීරණයකට එන්න බෑ. තේරුණා නේද? මේව මතවාද. සමහර විට අපේ තිබිච්ච අඩුපාඩු හින්දා ඒව වහන්න දැන් අපේ විශ්වාසයක් තියෙනවා බුදුහාමුදුරුවෝ කියන්නේ මෙහෙම කෙනෙක්. කවදාවත් පිරිනුවම් පාන්න බෑ. මේක මේ කාගේ හරි අත්තරද්දකින් වෙච්ච දෙයක්. ඌවා ඉතින් බුදුහාමුදුරුවෝ බේරිලා. තේරුණා නේද? ඕක ඕන දෙයක් බාර ගන්න ලැහැත්ති කෙනාට දෙන්නත් එක. කවුද එහෙම කෙනා? ආනන්ද. තේරුණා නේද? ආනන්ද හමුලේදී ඕන එකක් දෙන්නේ. නේද? එහෙම දීලා හරි ඔයගොල්ලෝ හැදෙනවා නම් ආනන්ද හාමුදුරුවෝ කැමතියි. එහෙම හරි සතුටු වෙලා ඉන්නවා නේ අපේ බුදුහාමුදුරන්ට වෙච්ච දෙයක් නෙවෙයි මිනුයි මහාරය කරපු බලු වැඩ. කියලා ඉතින් සතුටු වෙන්න පුළුවන් මනසක් තියෙනවා නම් සතුටු වෙවි ඉන්න. සත්‍ය නෑ. ඒකමනේ ඕකට ඉතින් සාහිත්‍යයක් මේව වෙනවයි කොහෙල්ලක් බෑ. මොකද ඉවරයක් නෑ. පැත්තක් ගත්තේ පැත්තට කරුණු දිනනවා. හොයන්න ඕනේ මේකයි. බුදුහාමර කියන්නේ හොහ යන්න එපා. මගේ ජීවිත කතාව වැඩක් නැහැ. මගේ ශරීරේ වැඩක් නැහැ. මගේ ජාමේ වැඩක් නැහැ. නමුත් මම හොයාගත්ත චතුරාර්ය සත්‍යය. තේරුණානේ? දැනුත් ඔයගොල්ලන්ට ඕන නම් දැන් අපි කතා කරන්නේ බුදුහාමුදුර හොයාගත්ත චතුරාර්ය සත්‍යය. ඔයගොල්ලෝ වඩන්නේ ඕක බොරුයි කියලා ඔප්පු කරන්න පුළුවන්. වඩලා නිකන් ගෑ ගහලා නැහැ. එහෙම නෑ. ඔබ ඔප්පු කරනවා. ඔතන තර්කයක් නෑ. බුදුහාමුදුරු පෙන්නන්නේ ඕකයි. එහෙනම් වෙන ඕන ලිඛිත දෙයක ප්‍රශ්න වුණොත් තර්කයකින් වැඩක් නැති ගමනකට යනවා. ධර්ම මාර්ගයේ තියෙන එකක් නෙමෙයි ඔයගොල්ලෝ කරන්නේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒකට හරි මාර්ගය ගමන් කරොත් ඒකායන මාර්ගයේ ගියොත් ධර්මයේ ධර්මයි. අදත් එකයි එකත් එකයි අනිද්දත් එකයි එදත් එකයි. තේරුණා නේද? මිනිස්යාටත් එකයි අමනුෂ්‍යයටත් එකයි. ගැහණු කෙනාටත් එකයි පිරිමි කෙනාටත් එකයි උගතටත් එකයි නූගතටත් එකයි. ඉතින් එතෙන්ට කිට්ටු වෙන්න වැඩක් නැතිදී බදා ගන්න නම් එපා. වැඩක්ම නැහැ. මතවාද වැඩක් නැහැ. කවුරු හැදුවත් දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය මතවාදයක් නෙවෙයි. දැන් ඔයගොල්ලන්ට කියා දුන්නා මෙන්න ලැබෙන ක්‍රමය. උත්සාහයක් ගන්න කවුරුද්දක් වඩුණා. නිකමට මෙහාට යනවා. තේරුණා නේද? බලන්නකෝ ඇත්ත නෙමෙයිද කියලා. ඇත්ත වෙයි. හරියට කරොත් ඇත්ත වෙයි. එතකොට ඕක තමයි දන්නේ. අරවා පිළිගන්න එපා. ඒවා පොත්වල සාහිත්‍යවල විවිධ දේවල් තියෙනවා. ඔයගොල්ලෝ රැවටිලා ඒවට වාද කර කර මේ සංසාරයක් හදනවා. ඔයාලට පුරුදු වෙලා ධර්මයටමයි පුරුදු වෙන්න ඕනේ. ධර්මයමයි ඉස්සරහට යන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ <clears throat> ඉන්ද්‍රිය ධර්ම කියන ඒවා වැදගත්. හැබැයි ඉන්ද්‍රිය ධර්ම ලැබෙන්නේ කොහොමද? අර කියන සතරාතිපට්ඨානේ දිනු වෙලා සතර අනාපදාන වීර්ය ඒක ඔය ඔයගොල්ලෝම කරන්නේ. දැන් ඒක තේරුණානේ දැන් භාවනාදී අපිට පොඩුවක් මේක කරන්න කොයි වෙලේද මේක වෙන්නේ කොහොම මගේ අරමුණක්ද මේක නැති වෙන්නේ කියලා තේරෙනවනේ. ඊළඟට තියෙන්න ඕනේ මොනවද? වීර්යය ඊට පස්සේ සතර ඉදිරිපත්. දැන් මේවා ටික ටික හරි දියුණු වෙනවා. පුන්න අනිත් පංච ඉන්ද්‍රිය කියන එක දිනු වෙන්න පටන් මේක ලැබෙන ඵලයක්. ඔයගොල්ලෝ හදන එකක් නෙමෙයි. දැන් මේ ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? දැන් පංච ඉන්ද්‍රිය කියලා නම් ඔයගොල්ලෝ දන්නවා ලියලා තියෙනවා මොනවද නම් කරන්නේ? සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය. කොහොම තමයි ඉන්ද්‍රිය පහ. දැන් ওই ඉන්ද්‍රිය පහ දියුණු වෙනවලු අර ටික කරනකොට සතිපට්ඨානේ තියෙන්න ඕනේ. නැත්නම් නෑනේ මෙතන සතිපට්ඨානේ නැතුව ඉන්ද්‍රිය ධර්ම නැහැ. සතර සතිපට්ඨානේ තිබුණත් බෑ. ඒ සතර සම්ප්‍රදාන වීර්යයෙන් ඒක කරන්න ඕනේ. ඒක තිබුණත් බෑ. ඉර්ධිපාදත් යම් කිසි මට්ටමකට දියුණු වෙන්න ඕනේ. 100 නෙවෙයි මේ. යම් කිසි ඒ මට්ටමට දියුණුනා ඒ මට්ටමට ඉන්ද්‍රිය එනවා. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ගේ මේ තුනම දියුණු වෙච්ච මට්ටමට ඔයගොල්ලන්ට ඉන්ද්‍රිය පහ එනවා. හැදුව මේක. අර උපාදී පාස් වෙනවා ධාති කියනවා වගේ නෑ. ඒ උපාදී ධාති කියනවා වෙන්නේ ඒක ඉවර වෙලා අවසාන විභාගේ දීලා ඉවර වුණා. මේක එහෙම නෑ. දැන් වැඩෙන අතිවත්තාන ගානට දැන් තියෙන මේ ඉරිපාද ධර්ම වල දිනු තත්ත්වයට අදාළව ඊට සාපේක්ෂව ඉන්දිය ධර්ම පහ එනවා ඒක. පුංචි ටිකක් වෙන්න පුළුවන්. ඒ ගානට වැඩෙනවා. හොඳට වැදුනොත් හොඳට වැදුනා. දැන් ওই විදිහටයි මේ ඉස්සරහට යන්නේ. එතන දැනගන්න ඕනේ මෙන්න මේ වගේ කාරණයක්. මොකටද මේ ඉන්ද්‍රිය? මොනවද මේ ඉන්ද්‍රිය කියන්නේ? ඇයි මේ ඉන්ද්‍රිය පහක් බුදුහාමුදුරන්ට ඕනේ? අපි කියන්නේ මොකටද? මේ කියන්නේ මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධිය කියන්නේ මොකද්ද? අවබෝධය. මොනවා අවබෝධය? චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉන්ද්‍රිය. තේරුණානේ? ඉන්ද්‍රිය කියන්නේ කෙනා මොකේද මේ යෙදෙන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ කියන ධර්මයේ ඉන්ද්‍රිය හයක් ඔයගොල්ලෝ දැන් අරගෙන සංසාරයක් හදනවා. නෑ ඒ මොනවද? ඇස් කන් ආස දිවකය මනස කියන මේ ඉන්ද්‍රිය හය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය මේවා ඉන්ද්‍රිය නේද? ඕකේ මොකද්ද කරන්නේ? සංසාරය හදන එකමයි ඇස්තරි වේලාව ඉඳලා දැනුත්වය කරන්නේ මන් දිහා බලාගෙන සංසාරය. ඒක නෑ මම ඔයගොල්ලෝ දිහා බලාගෙන සංසාරයක් හදනවා. ඕක අපිට නම් කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන ඕක කොහොම තමයි කියන්නේ. ඒ කරන්නේ සංසාරයක් හදන එක. එතකොට ඉන්ද්‍රිය කොහොමද සංසාරයට හදන්න උදව් වෙන්නේ? ඒක බුදුහාමුදුරුවෝ හොයාගෙන කියනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මේ ඉන්ද්‍රිය සංසාරේ හදනවා මිසක් සංසාර මේ ඉන්ද්‍රිය හයෙන් සංසාර විමුක්තියක් හදන්නේ ඕක තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයෙන් හොයාගත්තේ ලොකුම ඥානය. නෑ අපිට තියෙන ඥානය සංසාර විමුක්තියයි ඔක්කොම ටික හැදෙන්න ඕනේ මේ අංගිලි දෙකේ. තේරුණා නේද? ඕනේ ඔය හදිගිරි දෙකෙන් හදාන්නේ සංසාරේ විතරයි. විමුක්තියක් හදන්නේ නැහැ. ඔය කාමයේ කාමයෙන් හදන්නේ විමුක්තිය. හදන්නේ සංසාරේ විතරයි. ඔය මනසෙන් හදන්නේ සංසාරේ විතරයි. ඒ මොනවත් කියන මහලු. ඔය හදන්නේ සංසාරේ විතරයි. මම නෙමෙයි මේවා කියන්නේ බුදුහාමුදුරුවෝ. තේරුණා නේද? එහෙනම් දැනට මේ දායාද වෙච්ච ඉන්ද්‍රිය හයෙන් අපිට කරලා දෙන්නේ සංසාරයක් හදන එක විතරයි. කවදාවත් සංසාර විමුක්තියට මෙයා ගෙනියන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය හයට බෑ සංසාර විමුක්තියක් පෙන්වන්න. සත්‍යයක් පෙන්වන්න බෑ. චතුරාර්ය සත්‍ය මේ ඉන්ද්‍රියට බෑ. තේරෙනවද? එහෙනම් බැරි එක බුදුහාමුදුරුව අත්හරින්නේ නැහැ. මෙයාටනේ බැරි. බුදුහාමුදුරුව හදනවා වෙන පහ. ඒ පහෙන් චතුරාර්ය සත්‍ය පෙන්වන්න පුළුවන්. අපිට මේ පහ බලු වටින්නේ මේ පහ හරි වටිනවා. මේ හය වටිනවා නේද දඟලන. අපි සංසාරේ හදනවා ඒ සතිපට්ඨානෙත් වඩනවා. දැන් සතිපට්ඨානෙ වඩන්නේ මොකටද? සංසාර විමුක්තියට අවශ්‍ය කරන අර ඉන්ද්‍රිය පහ ගොඩ ගන්න. ඉතින් ඒ පහ එපා කියන එක තමයි ඉද්ධිපාද දියුණුවය කියන්නේ. තේරුණා නේද? මේ ඉතින් ඒකට සම්බන්ධයි. ඒ පහ නෙමෙයි අපිට ඕනේ ඇහෙන්න මේක දකින්න. චතුරාර්ය සත්‍ය දකින්නත් ඕනේ, නිවන් දකින්නත් ඕනේ. ඒක ඇහෙන් දකින්න ඕනේ. කනෙන් දකින්න ඕනේ. මනසෙන් දකින්න ඕනේ. ඔහොම කියලා විකාරක. නමුත් මේක අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලින් ලැබිලා තියෙන ආයාද ඉන්ද්‍රියන් වලින් පත්‍ය දකින්න බෑ. ඒකට සුදුසු ඉන්ද්‍රිය පද්ධතිය හදා ගන්නකම් චතුරාර්ය සත්‍යයක් නෑ. සුදුසු ඉන්ද්‍රිය පද්ධතිය හදාගන්න නම් මේ තුන මේ හත් තුන් වර්ගයේ සිදු වෙන්න ඕන. මොනවද සතර අතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ? සතර ඉද්ධිපාද මේ සතර ප්‍රධාන වීර්ය වැඩෙන්න ඕනේ. ඉද්ධිපාද වැඩි. ඒකේ ප්‍රතිඵලය තමයි පංච ඉන්ද්‍රිය වැඩි. තේරුණානේ? දැන් එන්නේ තත්ත්වයට හදාගන්න එක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේ පැත්තට යන්න ඕනේ. ටික ටික මේ ඉන්ද්‍රිය දියුණු වෙන්න ඕනේ. ඒකට අපි කැමති වෙන්න ඕනේ. දැන් ඒක දැනගන්න බෑ. ඔය ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න නැහැ. දැන් චක්කු ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය. බුදුහාමුදුරුවෝ හද අලුතෙන් හදන ඉන්ද්‍රිය මොකක්ද? ඔයගොල්ලන්ට හදාගන්න කියන ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය. ඔයගොල්ලන්ට දායාද වෙලා තියෙන ඉන්ද්‍රියක් චක්කු ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය ඔයගොල්ලන්ට දායාද වෙන්න කිච්චිකා. ඒක අලුතෙන් හදන්න දෙයක් නෑ. උපදිනකොටම ඇවිදින් තියෙනවා. ඒකට සල්ලි බඳලා තියෙන්නේ ඕඩර් කරලා තියෙන ගියා. එන්න මේ මට දක්කෝ ඉන්ද්‍රිය ඕනේ කියන එක දැන් මේ ලංකාවේ ඉඳලා එනකොට මේ හෝටල් වලට කියන්නේ ආ මෙහෙම කාමරයක් ඕන. ඒකේ මේ පහතුකම් තියෙන්න ඕනේ. මේ කියලා ඉතින් ඉස්සෙල්ලා කියලා හැකියි. ඒ කියලා ආපු ටිකක් තමයි ඔය හයක් තියෙන්නේ. ඒ හය ඔය ඉන්ද්‍රිය කියන්නේ වෙන් කරනවා කියන අර්ථයෙන් මේ බුදුහාමුදුරුවෝ අපි නම් මහා ලොකු ගොඩක් කියලා. බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රියක් කියන්නේ ඉන්ද්‍රියෙන් කරන කෘත්‍ය වෙන් කිරීම. වෙන දෙයක් ඉන්ද්‍රියෙන් කරන්නේ. එහෙනම් චක්කු ඉන්ද්‍රියෙන් කරන වැත්තේ මොනවද? රෝගේ තියෙන රූප වෙන් කරන. එච්චර වෙන මොකක් ඉන්ද්‍රියෙන් කරන්නේ. එහෙන් කරන්නේ ඉස්සරහා තියෙන රූප වෙන. කණෙන් කරන ඇත්තේ ශබ්ද වෙන් කරන. එතකොට දිවෙන් රස වෙන් කරනවා. නාසයෙන් ගන්ධ ගන්ධ සුවඳ වෙන් කරනවා. කයෙන් ස්පර්ශ වෙන් කරනවා. මනසේ ආරමුණු නැත්නම් ධම්ම වෙන් කරනවා. වෙන් කිරීම කියන එකම මූල ධර්මයට මේ ඉන්දිය හයම එකක්. කරන්න වෙන් කිරීම. හැබැයි හයට පුළුවන් වෙන් කරන ස්වરૂප හයක් කරන්න. ඇහෙන් කරන වෙන් කිරීම නෙවෙයි කනින් කරන එක. එයාට පුළුවන් පරිසරයේ තියෙන වෙන අංශයක් වෙන කරන්න. එතකොට නාසයෙන් පුළුවන් වෙන දෙයක්. ඔහොම වෙන් කරන්න පුළුවන් හින්දා අපි මිනිස්සයෝ අපි සත්ත්ව කියලා හිතෙනවා. නමුත් එහෙන් කරන්නේ වෙන් කිරීමක් විතරයි. අපි හදා ගන්නවා අපේ හැවින්දා වෙන් කරපු එක මගින්. එහෙන් කරනවා රූපේ වෙන් කරන එක අපි කරන්නේ මොකද්ද? වෙන් කරේ මම කියලා හිතනවා. මට පේනවා කියලා ඇහැ කරන්නේ වෙන් කරපු එක. අපි ඒකට එකතු කර ගන්නවා. ඒ මට පේනවා. සිදුුනේ වෙන් කරපු එක. ඔහොම ගැහුවා. තේරුණානේ මේ අපි බොරුවට හදාගත්ත ටිකක් ගොඩක් තියෙනවා. ඒ ඒ ඉන්ද්‍රිය කරපු රාජකාරියක් තියෙනවා. ඒක හැමදාටම කරනවා. ඒක අපි හපන්කමකට වෙන එකක් නෙමෙයි. ඒක ලෝක ස්වභාවයකට වෙන එකක්. අපේ අපංකම තමයි ඒකේ වෙන් කරපු එක මම කරා කියලා හඳුනගන්න. එනවානේ. ඒක දැන් මේ ටික වදාගෙන අපි ඉන්නවා. ඒක තමයි සංසාරය කියන්නේ. දැන් ඕක ඒ සංසාරයේ නම් මම කරා කියන එක නවත්තන්න ඕනේ. ඒක තමයි උපාදාන නැති කිරීම. මේක ගැඹුරුයි. මෙහෙම නෙමෙයි විස්තර කරගන්න ඕනේ. ඊට වඩා සරලයි. දැන් බුදුහාමුදුරුවෝ දැනගෙන තියෙනවා කොහොම හරි මේ අස්තන්නාසාදී ඉන්දියෙන් නොලින් වෙන් කරන එක මම නොකරන්න බෑ කවදාවත්. වෙන් කරාද අපිට තේරෙන්නේ මමමයි. සංසාරෙමයි හදන්නේ. ඒකට උපක්‍රම දීලා බුදුහාමුදුරෝ අලුත් ඉන්ද්‍රිය වෙන් කරන මූල පහක් බල ගන්නවා වෙන ක්‍රමයක්. තේරෙනවද? ඒකට කියනවා පංච එහැ කරන වැඩේම කරන්නේ ඒ වෙන් කිරීමේ වැඩේම කරන්න යනවා කරන්න පුළුවන් වෙන මනෝ ධර්ම, চৈতසික ධර්ම පහක් බල ගන්නවා. ඒවා තමයි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව කියන්නේ চৈতසිකය. වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේවා අහලා තියෙන්නේ කොහොමද? চৈতසික පහක් මේ පහ බල ගන්නවා ඉන්ද්‍රියක් වෙනකම්. දැන් ඉන්ද්‍රියක් නෙමෙයි අපේ ශ්‍රද්ධාව. නිකම් නිකම් මෙති ශ්‍රද්ධාව. ඒකේ ඒකට නමකුත් දෙනවා බුදුහාම. මොකක්ද දෙන්නේ? අමෝනිකා. යමුල් කියන්නේ මැටි කියන එකට ආසන්න. තේරුණාද? මූර්ත අදහස. ඒකනේ දැන් බුදුහාමුදුරන්ගේ ළමයා පා විභාගේ පාස් කරන්න ඉල්ලන්නේ බුදුහාමුදුරන්. අඩුවක් පින්තිබගෙන ඉන්න මං. නේද? අකාරීගේ අර්ථයක් කියනවනේ. නෑ. මූර්ත සද්ධාව නැහැ තම කරන්නේ. තේරුණාද? ආ මේ විවාහ කරගන්න තියෙන අච්චර අර ඔක්කොම දාලා ආපහම අනේ අපේ දුවට විවාහයක් හරි ගියේ නෑ කියලා බුදුහාමුදුරන්ට කියන්නේ. මෝඩ සද්දාවක් නෑ තව කියයි. දේරණ මේ අපිට තියෙන ශ්‍රද්ධාව අමෝනික. හැබැයි බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ ශ්‍රද්ධාව ප්‍රතිපත්තාණයෙන් බලගන්නෝ මොකද වෙන්නේ? අර යුරේනියම් බලගන්නවා වගේ එකක් වෙනවා. යුරේනියම් නිකන් දුන්නාට බලයක් නැහැ. බලගන්නවා මොකද වෙන්නේ? ලෝක විනාශ කරනවා. ඒක නේද? එහෙම එකක් කරා කියන්නේ. ඔව්. සම්පූර්ණ මේ ලෝකෙම මොනවා විනාශ කරන්න තරම් බලගන්නේ කියලා කාට හරි කරනවා නම්. ඒකින් තමයි බය ඉන්නේ කට්ටිය. මේ හොරෙන් හොරෙන් බල ගන්නවා අපි විනාශ කරන්න හදනවා කියලා කට්ටිය බයයි. දැන් මේ වගේ කතා මෙතන වෙන්නේ. බුදුහාමුදුරුවෝ බල ගන්නවා මෙතන පහ. මේ පහ බල ගන්නලා ඔයගොල්ලන්ගේ ලෝකෙ විනාශ කරන ඔයගොල්ලෝ කැමතියි. මොකද මේ සංසාරේ විනාශ කරන්න මේ බලගන්න. තේරුණාද? මේ ඉන්ද්‍රිය පහ බලගන්නවට පස්සේ හරියට රහතන් වහන්සේ කියන්නේ මේ ඉන්ද්‍රිය පහ උපරිමයේවට බලගන්නවා කියනවා. එදාට සංසාර විමුක්තිය. සංසාරේ විනාශ කරනවා මේ ඉන්ද්‍රිය. අපිට දායාද වෙලා තියෙන ඉන්ද්‍රිය වහේ සංසාරේ හදනවා. දැන් බලන්න බුදුහාමරේ උපක්‍රමයෙන් මේකයි. දැන් තියෙන ඉන්ද්‍රිය ගණන් ගන්නෑ. ඒකෙන් අපි සත්‍ය හොයනවා. හේවන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන විදිහට, පෙන්වන විදිහට මේ පංච ඉන්ද්‍රිය හදාගත්තේ ඇතිය ශක්තිය. සත්‍ය අවබෝධය. ඉන්ද්‍රියකින් කරන්නේ වෙන් කිරීමනේ. එතකොට සම්මෝණ ශ්‍රද්ධාව නැත්නම් අර අමෝනික ශ්‍රද්ධාව බල ගැන්වුවා වෙන්නේ ආකාරෝති ශ්‍රද්ධාව වෙනවා. තේරුණාද? ආකාරෝති ශ්‍රද්ධාව නම් තියෙන්නේ මොකක්ද? දැන් ඇහැ චක්කු ඉන්ද්‍රිය කියනවා. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය කියන්නේ ආකාරවත්ී සද්ධා. දැන් හොයාගන්න ඕනේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය. දැන් සමානයි. ඔයගොල්ලන්ට සද්ධා ඉන්ද්‍රිය ගැන දැනුමක් නැතුව වල චක්කු ඉන්ද්‍රිය ගැන දැනුමක් තියෙනවනේ. එහෙන් මොකද්ද කරන්නේ? රූප මෙනීම නෙවෙයි කරන්නේ. ඒ අපි බොරුවට හදාගත්ත එක පෙනුනා කියන්නේ. වෙන් කිරීම විතරයි ඇහෙන් කරලා තියෙන්නේ. ඉන්ද්‍රියෙන් කරන්නේ වෙන් කරන එක විතරයි. අපි අතින් දාගෙන තමයි මට ලියුණා කියලා හදාගන්නේ. තේරුණාද? අතන රාජකාරිය වෙන එක. වෙන් කරන එක විතරයි රාජකාරිය. වෙන් කරනවා ඇහෙන් ඒක බලෙන් දාගන්නවා අපි මට පෙන්නවා. කරේ වෙන් කිරීම විතරයි. එතකොට වෙන් කිරීම කරා නම් රූප වෙන් කිරීම චක්කු ඉන්ද්‍රිය කරා නම් සද්ධා ඉන්ද්‍රිය මොකක් වගේ එක වෙන් කිරීමක්ද කරන්නේ මොකක්ද වෙන් කරන්නේ සත්‍ය නෙමෙයි කොහොම සරලයි නේද නෑ සද්ධා ඉන්ද්‍රිය සද්ධාව බල ගන්නවා බුදුහාමුදුරුවෝ සතිපට්ඨානේ තියෙන්නේ අපිට දැනට මොකද්ද ආකාර මේ අමූලිකා සද්ධාව. ඒක වැඩක් ඇති ගන්නේ ඕකන මෙලෝදයක් තේරෙන්නේ නැහැ. තියනව නේද? තේරෙන්නේ නැති හින්දා බුදුහාමුදුරුවෝ බල ගන්නවා. සතිපට්ඨානෙ වඩුවලා. නෑ ඒක ඉතින් ඒක පේන්නේ රූප පේන්නේ චක්කු ඉන්ද්‍රියනේ. සද්ධා ඉන්ද්‍රිය බල ගන්නවා වගේ සද්ධාව කියන්නේ එහෙම රූප වේ නිකන් නෙමෙයි. නෑ රූපයක් අදාළ වෙන්න බෑනේ දැන් මේ ඉන්ද්‍රියට. සද්ධාව කියන එක රූපයක් නෑනේ ඇහැටනේ. දකුණු ඉන්ද්‍රියටනේ රූපයක් තියෙන්නේ. නෑ ඉතින් ඒකත් වෙන්න බෑ. ඔච්චර විහා හිතන්න එපා හේතු හැටි ප්‍රශ්න. නෑ ඒකවත් නෑ. ආකාරවති ශ්‍රද්ධාව තමයි. ආකාරවති ශ්‍රද්ධාවෙන් මොකද්ද කරන්නේ කියන එක. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මොකද වෙන්න ඕනේ? වෙන් කරන එකක් වෙනවා. ඉන්ද්‍රිය වුණා ආ නිකම් ශ්‍රද්ධාවෙන් වෙන් කරන්න ශක්තියක් නෑ. ඉන්ද්‍රියක් බවට හැරුණ සද්ධාවෙන් වෙන් කරනවා. වෙන් කරන්නේ මොකද්ද කියන එක දැන් අපිට ඉගෙන ගන්න බැරි තේරෙන්නේ නැති. වෙන් කරන්නේ ඔය උම්කෝවන්නේ මේ සද්ධාව තියද නැද්ද කියලා. ඔච්චර ඕකට වෙන් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ රංගපාලා ඉන්න උපැන්න සහතිකයේ බෞද්ධ කියලා පරම්පරා 10ක බෞද්ධයෝ අපි කියන සද්ධාවක් කියනවා. තේරුණා නේද? මම නම් හැමදාම ඉදී නැගිටින්නේ නමෝ බුද්ධාය කියලා. අපි විතර ශ්‍රද්ධාවන්ත මිනිස්සු වෙන කොහෙද ඉන්නේ? ඔය ඔය කොහොමද කියන්නේ? ඔය කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව කියන එක තියෙනවා. චෛතසිකයක් වශයෙන් මානසිකව තියෙනවා මනෝ ඉන්ද්‍රිය. ඔය මනෝ ඉන්ද්‍රිය වෙන් කරන විදිය ඔයගොල්ලන්ගේ මාන්නයට අනුව තමයි ඔක වෙන් කරන්නේ. මම නම් මෙහෙමයි අරකින් නම් මෙහෙමයි එහෙම තමයි වෙන්නේ මම මෙහෙමයි අරකින් මෙහෙමයි තේරෙනවද නේද මම මෙහෙමයි අරුන් මෙහෙමයි දැන් ඔහොම තමයි වෙන් කරගන්නේ කියලා ප්‍රාථමික මට්ටමේ වෙන් කරගන්න මේ වෙන් කිරිල්ලෙන් සංසාරයක් මිසක් මොකක් හෝ වෙන්නේ තේරෙනවද නේද දැන් සබ්දහා ඉන්ද්‍රියට ආවම නිකන් හිතන්න මෙන්න මෙහෙම දෙයක් මේ ධර්මයේ තියෙන්නේ ශ්‍රද්ධාව කියන එක අනිත්‍යයි. මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? එහෙනම් අපි කොහොමද කියන්නේ අපි උත්පන්න සාතිකේ බෞද්ධයින් නෑම වෙලෙම ශ්‍රද්ධාව තියෙනවා කියලා. දැන් බුදුහාමුදුරුවන් මේ මූලර ගහනවා වගේ වැඩ නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සියලු ධර්මය අනිත්‍යයි. දැන් ඔයගොල්ලෝ කියන්නේ කොහොමද ශ්‍රද්ධාව අපි හැමදාම තියෙනවා. ඔය බොරුවේ බුදුහාමුදුරුවෝ වේරගෙන ඉන්න පැත්තේ කියන්නේ නිත්‍ය තමයි. දැන් ඔය වංචාව තියෙනකන් සත්‍ය දැනගන්න පුළුවන්ද? බෑ. ඕක තමයි බුදුහාමරණ මොණින් කඩන්නේ. ඔයගොල්ලන්. සද්ධා ඉන්ද්‍රිය දිනු වෙනකොට සිදු වෙන්නේ දැන් සද්ධාව තියෙනවා මාළඟ කියලා තියෙනකොට දැනගන්නවා නැති කරු නෑ කියලා දැනගන්නවා. ඔච්චරයි. ඇහැ වැඩ කරනකොට මොකද වෙන්නේ? දැන් රූපයක් තියෙනවා මේ හවල් රූපය කියලා වෙන් කරනවා. මෙයා ඊගා රූපය කියලා වෙන් කරනවා. සඳහා ඉන්ද්‍රියදි කරන්නේ මොකද්ද? දැන් එහෙම ගොඩක් වෙන් කරන්නේ දැන් තියනවා දැන් නැහැ. ඕක තමයි ඕනේ. ඒක එහෙම වෙන්න ඕනේ ඇයි අපිට? අපි කරන බොරුව හින්දා. මොකද්ද අපි දැනට කරන බොරුව? මෙලෝ ශ්‍රද්ධාවක් නැතුව ශ්‍රද්ධාව තියෙනවා. තියෙන තේරුණා නේද? ශ්‍රද්ධාව නැති තැනක් තියෙනවා. ඒවා තියෙන තැනක් තියෙනවා. දැන් නැති තැන තියෙන කියනවා කියන එකයි බුදුහාමුදුරන් ප්‍රශ්නේ. ඉන්ද්‍රියට ආපුවම මේක නැති තැන නැහැ කියනවා කියන තැන කියනවා. ඔන්න වටින තැනක් නෙවෙයි. එහෙනම් අනිත් ඉන්ද්‍රිය පහෙන් වෙන්නේ ඔය ටිකමයි තේරෙන්න ඕනේ. එහෙනම් වීර්යේන්ද්‍රිය ආපුවම මොකද වෙන්නේ? ඔව් දැන් අපි නම් කියන්නේ අපි බුද්ධේ ඉඳලා කාපු වෙලාවෙ ඉඳලා භාවනා කරා. එහෙමනේ අනුන්ට කියන්නේ ලකුණු වැටි කියලා. වැටෙන ලකුණක් නෑ කාගෙම. හොඳට මතක තියාගන්න. තේරුණා නේද? ඒ කියන්නේ මොකක්ද? වීර්යය තිබුණා මට. ඔයගොල්ලන්ට නෑ. මම ඒ දායකලා කුරුදු කරලා වීර්යයෙන් වැඩ කරලා මම දැන් නිවන අල්ලගෙන ඉන්නේ. අත ගන්නවා. ඔය වගේ තමයි නොකිය කියන්නේ. තේරුණා නේද? දැන් ඔය වගේ බොරු අදහස් තිබිලා ඔය වගේ මෝඩකම් තිබිලා සත්‍ය කියන්නේ බෑ බුදුහාමුදුරුවෝ. ඉස්සෙල්ලා දැනගන්න ඕනේ වීර්ය අනිත්‍යයි. තෙල් හනිය. දැන් අපි හිතාගෙන ඉන්නේ වීර්ය හොඳයිනේ. හැම වෙලේම තියනවා කියලා රඟපෑවම තමයි මේකේ හරියන්නේ. ඔය රඟපාන්න ගිහින් අමුතු සංසාරයක් හදනවා. තේරුණාද? ඒ සංසාරය හදන එක වරද්දන්න වළක්වන්න බුදුහාඳුරෝ දැන් සතිපට්ඨානේ වීර්ය කියන চৈতසිකය බල ගන්නවා. ඒ බල ගන්නකොට මොකද්ද වෙන්නේ? වීර්ය ඉන්ද්‍රියක් බවට හැරෙනවා. ඉන්ද්‍රියක් බවට හැරෙනකොට වීරිය ඉන්ද්‍රිය කරන්නේ මොකද්ද? දැන් වීරිය තියනවා මට දැන් නැහැ. ඊට නැති තැන නැති බව, තියෙන තැන තියෙන බව එනවා. ඉතින් ওই පහින්ම ওই තියෙන තැන තියෙන බවත් නැති තැන නැති බවත් කියන පෙන්වීමේ සත්‍යයට අනුවස්සෙන්නේ. නෑ එහෙමත් චතුරාර්ය සත්‍ය තේරෙන්නේ. ඒක මදි. නෑ එහෙම වුණාම වෙන්නේ නෑ ශ්‍රද්ධාව අපිට අපිට අර රෝගයක් හැදෙනවා. මෙච්චර කල් හිතාගෙන හිටියේ උපන්දායේ ඉඳලා අපිට ශ්‍රද්ධාව තියෙනවා. දැන් කොහොමද අර භාවනා කරලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වෙනකොට වෙන්නේ? ශ්‍රද්ධාව නැතුව දැන් නෑ කියලා දැනගන්න ඕන. දැන් දැනගන්නේ නෑ නේද? හැමදාම මට ශ්‍රද්ධාව නම් තියෙනවා. අනිත් කනන් නැතුව ඇති. තේරුණා නේද? ඒ හින්දා නිකම්ම අපේ ලක්කාය දිට්ඨිය මේ මේ සීලබ්බත පරමාර්ථ කියන ඒවා නෑනේ. අහක් වෙන්න දෙයක් නෑනේ. විචිකිච්ඡාව කියන එක හක් වෙන දෙයක් නැහැ නේ මොකද අපි වද්ධාවෙන් හැම වෙලෙම ඉන්නවනේ සැකයක් නැහැ නේ බුදුහාමුදුරුවෝ ගැනගෙන කියනවා මේ කියන්නේ අවිද්‍යාව එහෙම නේද දැන් වන්න සද්ධාව නැති තැන නැහැ කියලා ඇති තැන තියනවා කියලා තේරෙනකොට අර බොරුව කරපු අයට කලන්තය හැදෙනවා දැන් ඔයගොල්ලන්ටත් ඒක අනාගතේ වෙයි මේ ඉන්දිය දියුණු වෙලා නැත්නම් දියුණු වෙනකොට ඒ කියන්නේ එපා වෙනවා අනේ තරම් කොච්චර අපි සතුටෙන් හිටියද මුදුන් වෙනදක් හරි අනිපායි. තේරෙනවනේ? දැන් මේවා කරා කියලා බෑ. ඒතකොට ශ්‍රද්ධාව තියෙනවද නැගිටට පස්සේ නෑ. අර ඉන්දිය කියනවනේ. ඔබ බොරු කරන්නේ නෑ අර රංගපාප ප්‍රමාණයට සමාන කණස්සල් ප්‍රමාණයක් පස්සෙන් එනවා කරත් ඒවා හිතුවා. මේ ඉන්දිය දියුම් වෙනවා. තේරුණානේ? ඒකට ලැහැත්ති පිට ඉන්න ඕන. මෙහෙම දෙයක් වෙනවා කියලා අහලා තියෙනවා. මේකයි මම කියන්නේ. භාවනාව ඉපා වෙනවා. ඒ භාවනා කරනකොට මේක ඉන්ද්‍රිය වෙන්නේ. මේ භාවනාව කරන්නේ. මේ භාවනාව ගැලවෙන්නේ ඉස්සල්ලා හොඳට හිත තැම්පත් වෙනවා. දැන් විකාර අදහස් වලින්. මේ බුදුහාමුදුරු ගැන සැක හිතනවානේ. ඉතින් කොහොමද මේක හරියන්නේ කියලා? ඔන්න භාවනාව අඩු කරනවා. ඇයි අර ඉන්ද්‍රිය දියුණු වෙනකොට මේ දන්නේ මොකද්ද වෙන්නේ? මෙච්චර කල් කරමු බොරුවයි මේ අහක් වෙන්නේ. අහක් වුණාට ඒ බොරු ඉන්න ඕනේ අපිට. තේරුණා නේද? දැන් පණ පිටින් පෙන්නනවා, කපල වෙන්නවා, දැන් සද්දාව තියනවා දැන් නෑ. ඕක තමයි කරන්නේ. දැන් අර බොරුවට රඟපාවේකට ගැටුනේ. ඉතින් අර භාවනාව නවත්තනවා වෙන ඒකට යන එක නම් තේරෙන්නේ වෙන එකක් ඊට පස්සේ ඒක කරන්න ගියත් ටිකක් කල් යනකොට ආය අරකට එනවා මේ ඉන්ද්‍රිය වල ඒකත් එපා. ඔහොම අවසානයේ දැන් වගේ පළක් අයට වෙලා තියෙන භාවනා එපා. භාවනාවෙන් මේ සත්‍ය දකින්න බෑ. මේක දැනගන්න අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියලා එකට යනවා. ඒකෙන් වෙන්නේ නැහැ ඉන්දියක් දිනු වෙන්නේ යසාගේ කඩංග පපායක්. තේරුණා නේද? තව යනවා භාවනා කරලා හරියන්නේ නැහැ මේකම එපා වෙනවා ජීවිතෙත් එක්ක එපා වෙනවා වැඩකුත් නැහැ මේක දිනුවකුත් නැහැ. කලකිරීම ඉස්සරම කොච්චර හොඳට නිකන් ගානයක් දුන්නා සතුට වෙනවා දැන් එහෙම නෙවුත් නෑ කියලා ඔන්න දැන් අර ඉන්දියාවේ හැටි ඔක කඩන ඔක්කොම මෙච්චර කල් කරමු බොරු ටික කඩා ගන්න එපා මේ සත්‍ය දකින්නේ දැන් නම් ඔය බොරුවෙන් දකින්න සත්‍ය ඔයගොල්ලන්ගේ බොරුවම වෙන්න එපා සතුටයි සත්‍ය වෙන්න බෑනේ දැන් ඔන්න ඕතෝ වෙනවා ඊට පස්සේ ඉතින් යනවා මේවා කරලා හරියන්නේ නැහැ කරන්න තියෙන්නේ ආමිෂේම තල්ලියක් හදා ගන්නවා රට පුරා එන්න ලෝකෙ පුරා එන්න මොකටද? සත්‍ය හොයන්න. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අර සත්‍ය හොයන මාර්ගය තමයි ඊයේ තිබිච්ච සද්ධාව, අමූලිකා සද්ධාව, සද්ධා ඉන්ද්‍රිය වේදන යනවා. ඉන්ද්‍රිය වෙනකොට වෙන ප්‍රශ්න නෙමෙයි. දැන් ඕක දැනගෙන අහගෙන තියාගන්න ඕනේ. මෙහෙම එකක් වෙනවා කියලා ඔළුව අහලා තියාගන්න. භාවනා කරනකොට ඕවා එපා වෙයි. මේ භාවනාව වැඩක් නැහැ කියලා හිතේ. ඉස්සර නම් දිනුනුයි දැන් දිනුනු නැහැ කියලා හිතේ. නිකන් ඉන්න එකක් කම්මැලි කමක් වෙන්නේ. මහා එපා වෙයි. එහෙමනම් දිනුවක් කියන හිතන. ඒරණනේ මේ දිනුව දැනගෙන මේ වෙලාව ඉඳලා තව හොඳට භාවනා කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ කියන මේ ඉන්ද්‍රිය සහ බල ධර්ම පහ වෙනවා. ඒකමනේ ඉන්ද්‍රියට ඔයගොල්ලන්ට පවතින්න බෑ. ඔයගොල්ලෝ බිම දාන. සද්ධා ඉන්ද්‍රිය තියෙද්දී ඔයගොල්ලන්ට ඉන්න බෑ නේද? අසහනේ ගියනවා. තැවෙනවා. තේරුණානේ? ඒ වගේම සතිඉන්ද්‍රිය තියෙන කොටත් එහෙම මේ ඉස්සර නම් හුස්ම ගැන අවධානයෙන් හිටිය හැකි ඕන තරම් වෙනවා. දැන් එහෙම නෑ මිනිත්තුවක් ඉන්න බෑ ළමයි මතක් වෙනවා. මොකද්ද මේ වෙන්නේ? දැන් ඉස්සර ළමයා මතක් වෙච්ච එකමයි ඉන්නේ හුස්ම ගැන එක මොකක්වත් මෙනෙහි කරේ නෑ. එහෙනම් නේද? දැන් ඒ වුණාට ඉඳගෙන හිටියත් අනේ භාවනා කරන හරි සෝත්සගෙද යනවා. දැන් ඉඳගෙන ඉතියම ඇති. ඒ සති ඉන්ද්‍රිය හදේ. ඉඳගෙන ඉඳලා සතිය පීතුවා කියලා යනවා. ඉඳගෙන කරේ මොකද්ද? දේවල් ගැනයි, දරුවෝ ගැනයි, මේ තාත්තු සවාරි ගැනයි කල්පනා කරනවා. ඒ වුණත් සතුටුයි. ඒ භාවනා කරන්න ගියානේ නඩේ. යාළුවෙක් භාවනා කරන්න ගියා කියලා සතුටුයි. ඒ සවාරියට සතුටුයි. තේරෙනවද? දැන් ටික ටික භාවනාවේ මෙහෙම අරමුණට එනකොට මොකද වෙන්නේ? සතිය ඉන්ද්‍රිය වෙනවා. ඉන්ද්‍රිය වෙනකොට හරි ගැටලුව. මොකද්ද ගැටලුව? භාවනා අරමුණේ දැන් නෑ වෙන අරමුණක දිනේ කියලා සතිය කියන්නේ. එහෙනම් නේද? සතිය ඉන්ද්‍රිය වුණාම මේ භාවනා අරමුණයි වෙන් කරලා දෙන්නේ. දැන් තියෙනවා සතිය දැන් නෑ. දැන් නැති වෙනකොට මොකද වෙන්නේ? එපා වෙනවා. කනස්සම් වෙනවා. භාවනාවේ පාවෙනවා. දැන් ඔහුම තත්ත්වයක් එනවනම් ඒත් භාවනාවේ නම. හැබැයි මේක වෙන්න ඕනේ ගෙදර ඉඳලා නිකන් කයි ගහලා නෙමෙයි. ඒ වුණා කියලා ඉතින් ඒක වැඩක් නැහැනේ මේ වෙන්න ඕනේ. ටිකක් කල් හරි සතුටෙන් භාවනා කරා ඊට පස්සේ වෙන්න ඕනේ. ඕන තරම් වෙලා ඇති කී දෙනෙක් කොහොම වෙලා භාවනා නවත්තලා ඇතිද මෙතන. මේක තමයි වෙන්නේ. මේ ඉන්ද්‍රිය දියුණු වෙනවා කියලා දන්නේ. දැන් එතෙන්දී ඔයගොල්ලෝ බුදුහාමරගේ ධර්මය අනුව ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ වෙනකොට තව බල ගන්නලා මේ භාවනාව ඕ කරන්න ඕනේ. කරපු හැටි අර ඉන්ද්‍රිය ධම්ම වෙනුවට බල ධර්ම බවට මේක හැදෙනවා. එදාට සද්ධාව නැති තැන නෑ කියලා පෙන්නනවා. තියෙන තැන තියනවා පෙන්නලා කියලා පෙන්නනවා. හැබැයි නැති තැනට කම්පා වෙන්නේ නෑ. තියෙන තැනට රතුරු වෙන්නේ නෑ මුළුමනින්ම. තේරුණා නේද? ශ්‍රද්ධාව අනිත්‍යයි කියලා එතකොට තේරිලා හමාරු වෙලා. උගන්නලා තියනවා ටිකක්. තේරුණා නේද? දැන් ওই විදිහට ඉන්දියන් පහටම බල ධර්ම වෙනකන් යන්න ඕනේ. නැත්නම් කම්පාවමයි. යම් කිසි කෙනෙකුට එහෙම කනස්සල්ලක් දැනුනොත් දියුණුවයි මං භාවනාවේ දියුණුවයි කියලා සතුටු වෙනවා. ඒක දැන් මතකෙ හිටින්නේ නේද? ඔව් ඒකෙන් සතුටු වෙන්න තව හොඳ භාවනා ඒ කරපේක කරන්න වෙනේම කරන්න යන්නේ. වෙන ඒවා තමයි කාය පැටලෙනවනේ. ඒක කරන්නේ එතකොට බල ධර්ම වෙයි. දැන් බල ධර්ම වුණත් බෑ බුදුහාමුදුරන්ට චතුරාර්ය සත්‍ය කියලා දෙන්න. බල ධර්ම වුණත් තියෙන ප්‍රශ්නය. අඩුවක් තියෙනවා. ඔව් බල ධර්ම ටික බොජ්ජංග දක්වා දිනු කරන්න ඕනේ භාවනාවක් කරලා. ඒකමයි දැන් ওই කියන ඔක්කොම දේවල් බොජ්ජංග ධර්ම දිනුවීම අනුව තමයි සත්‍ය තේරෙනවද නැද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද නැහැ. ඕක තීරණයි. ඒකේ ඉන්න බොජ්ජංග ධර්ම වලට යම් පස්සේ තියෙන්නේ මොනවද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකේ පළවෙනි අංගය මොකක්ද? අන්න බොජ්ජංග ධර්ම හත දිනුනා තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. තේරුණාද? කෙලෙලට ගහපුවාම බොජ්ජංග ධර්ම හත දිනුනාම සම වුණාම ලැබෙන දිට්ඨිය සම්මාදිට්ඨියයි. ඒක තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. එහෙනම් බොජ්ජංග එකයි මේ කියන ධර්මයේ තියෙන්නේ. තේරුණානේ? ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් මම අද වෙනකොට පැහැදිලි කරලා දුන්නා අර සතිපට්ඨාන සූත්‍රයේ ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී කියන ඒ කැලේ ඉඳලා හයක් කිව්වේ. අවසානයේදී කිව්වේ මොකද්ද? ආන්නේ කාරණා හය ඇතුලේ තමයි මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන්නේ. බල ධර්ම වැඩෙන්නේ එතනමයි බොජ්ජංග වැඩෙන්නේ. එතකොට ඒක තමයි මම කිව්ව අර පණාව ඔළුවේ ගහගෙන හොයන්නේ ඕක ඉඳලා කියලා. මේක තමයි කොච්චර උනත් කරන්න දෙන්නේ. වැරදුනාද හරි ගියාද මොකක්වත් හිතන්න එපා කරගෙන යන්න. එන්නද ඔතන තමයි ওই රහස් ටික ඔක්කොම තියෙන්නේ. බුදුහාමුදුරේ සියලු රහස් තියෙන ඔතන. ඉතින් වෙන තැනක තියනවා කියලා හොයන්න ගියොත් පරදී. ඕකම බෞලිකත කරන්නේ එපා වුණත් කරන්න ඕන වුණත් කරන්න. තේරෙනවා නේද? එපා වුණත් කරන්න ඕන වුණත් කරන්න. ඒක බුදුහාමරණ නියමයි. ඒක තමයි බහුණීකක් කියන්නේ. දැන් ওই ටික තමයි සත්‍විස් බෝධිපාක්ෂයේ ධර්ම වලින් හඳුනගන්න වෙන්නේ. මම හිතන්නේ අද වෙලාව ගිවිලා තියෙනවා දැන් හතර සමාරයි. දැන් මොකද්ද? මේ මේ මේ තන ඔය බොජ්ජංග ධර්ම ගැන තවත් විස්තර ඕන නම් අපි දැන් හෙට දවසේ වැඩසටහන කියනවා. හැබැයි අද දවසේ ඉන්න පුළුවන් ඔක්කොටම ඉන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවනේ මේ වැඩානුව. ඒකට කමක් නැහැ. ඒගොල්ලෝ මම හිතන්නේ දැන් මේවා රෙකෝඩි වෙනවා. මහත්සේ කොහොමද මොකක්ද ඒක කරන්නේ අවසානයේ? අපි දැන් ලේනන් වහන්සේගේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ අපි CD හදලා මෙයාට ලබා දෙන්න. එතකොට මේ මගදී අතර එන්න බැරුණා කියන එකක් නෑ. මම ඔයාලට මේ ටිකම නෙමෙයි යන්නේ. බණෙන් අහගන්න භාවනා කරන්න. දැන් මේ ටික කරගෙන ගියාම ඒකත් හරියනවා. දැන් ඒ ඒ ඒ විදිහට දැන් තමන්ම අහපු දේවල් හින්දා තමන්ම ළඟ ඉඳලා අහපු දේවල් මේ ටික වැදගත් බණ මතක් වෙනවා වැඩි. අහහ ඉස්සරහට ගෙනියන්න ඕනේ. දැන් මෙතන මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල එතකොට ඇත්තටම ඇත්තටම ඉන්දිය ධර්ම කියන්නේ දැන් ටිකක් අවබෝධයක් ඇති මොකද්ද මේ ඉන්දිය ඉන්දිය කියනවා මේ මේ තියෙන ඉන්දියකින් කරන්න බැරි හින්දා බුදුහාමුදුරුවෝ අලුත් ඉන්දියක් හදුවන්නේ අපිට තේරුණාද කවුරු හරි හිතන්න එපා ඔයගොල්ලන්ගේ මොලෙන් කල්පනා කරලා චතුරාර්ය සත්‍ය දැනගන්න පුළුවන් කියලා. ඕවා මෝඩකම්. ඕකෙන් පුළුවන් මේ සංකාරයක් හදන්න විතරයි. එහෙනම් මොකටද මේ මේ මෙහෙම එකක් ගොඩ ගන්න? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔයගොල්ලන්ගේ දැනුමින් සත්‍ය දකින්න පුළුවන් කියලාද? නෑ. මේ ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. ඉන්ද්‍රිය දියුණු වෙන්නේ ඕගොල්ලන්ගේ හැකියාවල් කරා කියලා විද්‍යාව ඉගෙන ගත්තා කියලා උපාධි ලබා ගත්තා කියලා මොකක්වත් ওই ඉන්ද්‍රිය දියුණු වෙන්නේ තේරුණාද මේ ඉන්ද්‍රිය දියුණු වෙන්නේ එකම එක ක්‍රමයයි තියෙන්නේ ඒ කායන මාර්ගයයි තියෙන්නේ සතර අධිපත්‍යණි වැඩෙනවා දැන් තේරුණා නේද ධර්මයේ කොහොමද යන්නේ කියලා එතකොට අපිට වැදගත් මේ ඉන්ද්‍රිය වැදගත් වුණාට ඉන්ද්‍රිය දියුණු වෙනකොට ඔයගොල්ලන්ට ඒකම පහර ගන්නවා ඒක දැනගෙන ඉන්න ඕනේ ඒ අපි මෙච්චර කල් රඟපාලා කරපු බොරුව හින්දා. ඕක දැන් විතරට මිනිහෙකුට නේ. උපත්යෙන් බෞද්ධින් වෙච්ච ඔය උදාවක්. ඒ රඟපාලා නෑ නේද? තේරුණාද? ඒගොල්ලෝ රඟපාලා නෑ. ඒගොල්ලෝ මොකද කියලා අහනවා මේ. මොකද මෙහෙම වෙන්නේ ඇයි? ඉතින් එහෙම එකක් නෑනේ. අනාසල්ල ගුණ නෑ, අකුඩ ගුණ නෑ. ඕගොල්ලෝ රඟපාව හින්දා මෙතන ගැටලුවක්. ඒක ගැටලුවක් තියෙන හින්දා දැනගෙන යන්න ඕන. මෙහෙම අඩුවක් වුණාම මේක භාවනාවේ දියුණුවකින් උනේ කියලා දැනගන්න. ඒකෙන් හින්දා එතනින් බේරෙන්න ඕනේ. බල ධර්ම දක්වා යන්න ඕනේ. අපිට ප්‍රතිඵල දෙන්නේ සත්‍ය කියා දෙන්නේ බොජ්ජංග ධර්මයි. බොජ්ජංග ධර්ම හතක් වෙනවා. තේරුණා නේද? හැබැයි බල ධර්ම පහයි බොජ්ජංග වෙනකොට හත වෙනවා. ඔතන ප්‍රශ්නයක්. ඔය පහමයි හතරයි. නමුත් බොජ්ජංග ධර්ම හත නම් කරොත් කොහොමද තියෙන්නේ? සති සම්බොජ්ජංගය, ධම්ම විදිය, විරිය, උපේක්ෂා නෑ, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා. කොහොමනේ තියෙන්නේ? දැන් ප්‍රශ්නේ ඔන්න ඊගාව ඔයගොල්ලන්ට මේ හිතා ගන්න බැරි තැන බුදුආමරණ. ඔයගොල්ලෝ දැන් දඟලන නැගලිල්ලේ තියෙන අසාර්ථකත්වය ඔය බොජ්ජංග වලින් අහු වෙනවා. මොකද අසාර්ථකත්වය? දැන් ඉන්ද්‍රිය ධර්ම වලදී පටන් ගන්න සද්ධා ඉන්ද්‍රිය. ඒක දිනුනාම් බල ධර්ම වෙනවා. බල ධර්ම වල පළවෙනි බලය මොකද්ද? ආ බොජ්ජංග ධර්ම වල සද්ධාවට වෙච්ච දේ හොයන්න. සියද මොකක්ද? දැන් බොජ්ජංග ධර්මයක සද්ධා බොජ්ජංගයක් තියද? ඔබ හොයන්න ඕන ඔබ දැනගත යුතු ප්‍රශ්නයක් මෙතන. නෑ දන්නවද එහෙම සද්ධා බොජ්ජංගයක් කියන එක ලියලා තියෙද ඔයගොල්ලෝ? නෑ එහෙනම් සද්ධා කියලා බොජ්ජංගයක් නෑ. බෝධිය බොජ්ජංග කියන්නේ බෝධිය අංග. අවබෝධිය අංග. අවබෝධය තුල සද්ධාව නෑ. සද්ධාව කියන්නේ විශ්වාසයක්. මෙතනින් එහාට බුදුහාමුදුරුවෝ එක්ක ඔයගොල්ලෝ එක්ක නැහැ. හිටියොත් සත්‍ය නැහැ. සත්‍ය තියෙන්නේ තමන්ගේ අවබෝධය තුලයි ශ්‍රද්ධාව තියෙන්නේ බුදුහාමුදුරුවෝ කෙනේ විශ්වාසය. තේරුණානේ? දැන් විශ්වාසය බොරුවට හදාගෙන ගිහින් බොරු කරා කියලා මෙතනින් එහාට යන්න බෑ ඒ බොරු කාර්යය. ඒ බොජ්ජහන ධර්ම දියුණු වෙන්නේ නැහැ කොහොමවත් යාර. ඒ වගේ ශ්‍රද්ධාව කියන එක නැති වෙන්න ඕන මොකක්ද වෙන්නේ. ශ්‍රද්ධාව කියන එක යෙදෙන්න බෑ මේ මනසට. එච්චර ප්‍රබල මනසක් වෙන්න ඕනේ. එතකොට මොකද්ද මේ කරන්නේ? ශ්‍රද්ධාව කියන බල ධර්මය තවත් දියුණු වුණාම සතිය කියන බල ධර්මය එක්ක එකතු වෙලා සති සම්බොජ්ජංගය වෙනවා. ශ්‍රද්ධාව හලවලා ගන්න. ඔතනින් එහාට ශ්‍රද්ධාවෙන් යන්න බෑ. ශ්‍රද්ධාව තිබුණොත් ඔතනින් එහාට චතුරාර්ය සත්‍ය නෑ. තේරෙනවද මේවා? දැන් මෙහෙම කිව්වට හිතලා බලන්න. ඇයි මේ මම කියන්නේ? නතු ඒක ගැන මේ මෙලෝඩියක් ගන්න නැතුව කතා කරන්න යන්න එපා. තේරුණා නේද? මේක ගැඹුරු දෙයක්. දැන් බොජ්ජංග තුල ශ්‍රද්ධාවක් නැහැ. සති සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා. සති දිගටම ඉන්ද්‍රියවලක් තියෙනවා, බලවලක් තියෙනවා. දැන් ඊගාට වෙන්නේ මොකද්ද? අමුතු වචනයක් වෙනවා බොජ්ජංග වල. ධම්ම විජය. ඒක ප්‍රඥාවේ නව සංස්කරණයක්. දැන් ප්‍රඥා ඉන්ද්‍රියක් තිබුණා. ප්‍රඥා බලය තිබුණා. නමුත් දැන් තියෙන්නේ ප්‍රඥා බොජ්ජංගය නෙමෙයි. ධම්ම විජය බොජ්ජංගය. එතකොට ලෞකික ස්වરૂපයක පැත්තක් තමයි ප්‍රඥාව කියලා උනේ තියෙන්නේ. ධම්ම විජය කියන්නේ ධර්මයේ විද්‍යාඥානය කරන්නේ. ධර්මයේ විද්‍යාග්‍රහණය කරන ප්‍රඥාව ධම්මවිද. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ ප්‍රඥාවට කියන නම. ධම්මවිදේ බොජ්ජංගේ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න බෑ. මේ බුදුහාමුදුරුවෝ හදන ඔක්කොම ටික දැන්. මේ ඉන්දිය ටික වැඩි කරලා බල ගන්නවලා අර යුරේනියම් බල ගන්නවා වගේ එකක් තමයි මේ කරන්නේ. මේ ටික මෙහෙම උනේ නැත්නම් සත්‍ය නෑ. ඒක ලැබෙන විදිහට ඕගොල්ලෝ හැසිරෙන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ බුදුහාමුදුරු කියන්නේ. ඊට පස්සේ ධම්මවිජය බොජ්ජංගය ඇති වෙනවා ඊට පස්සේ විරිය. ඒක නම් තිබුණා. විරිය ඉන්දියක් තිබුණා. බලයක් තිබුණා. ඒකම බොජ්ජංගය වුණා. දැන් ඊගාවට වෙන්නේ අලුත් දෙකක් එකතු වෙනවා. ඔව්. ප්‍රීති කියන බොජ්ජංගයක් අලුතෙන් එනවා. පස්සද්දි කියන එකක්. ප්‍රීති කියන්නේ හිතේ සතුටා. දැන් නිකම්ම නිකන් සතිය තිබුණාට මේක නෑ. සති ඉන්ද්‍රිය තිබුණත් එච්චර නෑ. සති බලය තිබුණත් නෑ. සති බොජ්ජංගේ එනකොට ධම්මවිජේ බොජ්ජංගේ ආවම වීරිය බොජ්ජංගේ තිබුණම ලැබෙන්නේ කොහොමද? ඔව් ලැබෙන්නේ ප්‍රීතිය කියලා අලුත් එකක් එකතු වෙනවා. සතුටක් ඇති වෙනවා හිතට. වෙනද භාවනාවේ සතුටු නෑ. දැන් භාවනා අරමුණේ ඉඳින් ඉඳ සතුට උපදිනවා. සිතට. තේරුණා නේද? දැන් ඒක ඔයගොල්ලන්ට තේරෙන විදිහ සාමාන්‍ය විදිහට මේක එනවා. ඒක වැඩි කරගන්න මේකයි මේ ධර්මය. ටිකක් ආවන අනිත් එක ඒවි කියලා විශ්වාසයක් කරගෙන ඒකයි මම කියන්නේ. තව ටිකක් භාවනා අහුම ඉන්නකොට මේ தත්ත්වයට බොජ්ජංගේ පුංචි ගුණයක් ආවනම් ඔයගොල්ලන්ට පස්සද්දී කියලා අලුත් බොජ්ජංගයක් එනවා. පස්සද්දී කියන්නේ කය පිනා යනවා. තේරුණා නේද? නෑ ඉස්සර නම් කය ගැන හිතුව මහා කණක් ගන්නවා. ඒකින් නෑ කණ්ණාඩි ළඟටම යන්නේ. අතේ කණ්ණාඩි තියාගෙන ඉන්නේ මොකද? දැක්ක හැටි කණක් ගන්න. එහෙම නෑ. දැන් එහෙම නෑ. දැන් ඕන අපිට වැඩි දෙයක් බුදුහාමුදුරු උගන්වලා ආමාරයි. දැන් මේ தත්ත්වයට ගිහින් කය දෙන උණුසුමක් දැනෙච්ච හැටි ඔන්න පස්සක්දියක් එනවා. එතන එන්නේ කොහොමද? අර කය ගැන ආරමුණු වෙලා ඉන්නවනම් විතරයි. ඒක නැවැත්ති හැටි පසද්දී නෙවෙයි. පසද්දී කියන්නේ පිනායාමක් අයි. තේරුණේ නේද? දැන් මේක මම මේ කියන එක අනාගතේ ඉන්නේ නැති අයට දැනුත් ආපු අය ඇති. දැන් මෙහෙම මෙහෙම මේ අමුතු බොජ්ජංග දෙකක් අපි ළඟට ඒ විපස්සනා කාලේදී එනවා. ඒක නවත්තු පිට යනවා. කොහොමද සල්ලි යන්නේ? දැන් අනික් වටින් ගන්න කය ලස්සන කරන්න කොච්චර සල්ලි යනවද? මේකත් ඉතින් මූණ බැලුවොත් නේ ලස්සනයි කියලා හිතෙන්නේ. කර්ණාඩිය හොක් ගන්න සල්ලි යනවනේ. තේරුණානේ දැන් අතන මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ බහුත්‍ය සම්පත් නැතුව මේ මයෝ කාල බතල කාලා හදාගත්ත එකෙන්ම පස්සද්ධිය කරන් දෙනවා. දැන් නිරාමිත ප්‍රීතිය නිරාමිත අපිට කියන්නේ ඕකයි. තේරුණානේ? මේක ලබා ගත්තා ඔයගොල්ලෝ අත්හරින්න එක අන්නේ. කොහෙවත් යන්න ඕනේ නැහැ ඒකට ලබා ගන්න මේ ශරීරය තුලින් ලබා දෙනවා. ඕන අර ගියර එකකට දාගන්න විතරයි. පුරුදු කරපොත් නැත්නම් බෑ. ගියරකින් අහක් වුණාම නෑ. තේරුණා නේද? ඔහොම தත්ත්වයක් හැදීගෙන මහන්සි වෙන මම මේ කියන්නේ මෙහෙම කිව්වා කියලා මේ දිරි ගන්නන්න කියනවා මිසක් ධර්මයේ සමාජයේ මෙහෙම කතා කරන්න ඇති ඇති වෙන කවුරුත්. තේරුණා නේද? අපහාදයක් නෙමෙයි කරන්නේ ඔයගොල්ලන්ට මේක තේරෙනවා. මේ නැත්නම් විතරම කරා. ඒ විදිහට මිනිස්සු නෙවෙන්නේ ගන්නේම විකාරින්දා මේක මොකක් හරි දැනගන්න බෑ ඇත්ත. ඉතින් ඇත්ත දැනගන්න මොන හරි ක්‍රමයකින් ගියා දෙන්න ඕන. නැත්නම් විකාර කරනවා. දැන් ඔහොම මුඥාංග ධර්ම ටික දිනු වුණොත් අර ප්‍රසද්ධියයි පීතිය හඳුන ගන්න පුළුවන්. ඔතන ඔයගොල්ලන්ට ධර්මයේ තේරෙන තැන. මොකද මේ දෙක දැනෙන්නේ නැති කෙනෙක් නෑ. තේරුණා නේද? දැන් සද්ධා මේ මේ මොකක් හරි සති සම්බොජ්ජංගේ හඳුන ගන්න බෑ. ඒක ඥානයක් තියෙන්න බෑ. ඒක අපිට බැරි වෙනවා. ධම්ම විජයත් බෑ. විරියත් බෑ. නමුත් ප්‍රීතියෙන් සම්බොජ්ජංගය ඔයගොල්ලන්ට තේරුම් ගන්න. පස්සද්ධියක් පුළුවන්. එහෙනම් ওই ටික කියනවනම් බොජ්ජංග ආසන්නයේ අපි යනවා කියලා තේරෙනවා. තේරුණානේ? ඒක බහුලීගත කිරීම තමයි භවනාව. ඕක කරනකොට බුදුහාමුදුර පෙන්නන්නේ තනක් කියන්න බෑ කාටවත් කියන්න බෑ. මේ බොජ්ජංග හත සමපාත වුණොත් සම වුණොත් ඊට පස්සේ උපදින දැක්ම සම්මා දිට්ඨිය. ඒක තමයි මේ නිවන් මාර්ගය. එතනින් පස්සේ එයා තවදුරටත් ලෞකික නෙමෙයි. ලෝකෝත්තර. හැබැයි ඒ බුද්ධලය ගන්නයි. ඔයගොල්ලෝ පේෂන් මීටර වගේ චෙක් කරන්න යන්න එපා රට පුරා. තේරුණා නේද? ඒකනේ නේද? රුදාවක් හැදෙනවනේ අපි අර. ඔව් ඒක බෑ. ඒක තව යන්නේ. ඔයගොල්ලෝ දන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒක දන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරුවෝ කෙනේ විශ්වාසයෙන් ওই ධර්ම ටික පිළිහිట్లా ඉස්සරහට යන්නේ. මෙච්චරයි අපිට කරන්න පුළුවන්. ඒවා ටිකක් එහාට යනකොට ඔයගොල්ලන්ට තමා තුළ ඔය කියන මොකක්වත් ගුණ තේරුම් නැතුවත් අවසාන තීරේ තමන්ගේ සිතුම් පැතුම් වල ඉස්සරට වැඩිය වෙනසක් තියෙනවා කියලා. ඒක අර නිකන් පොඩි කාලේ ගෑල් ළමයෙක්ගේ තිබිච්ච ඒවා තරුණ කාලේදී වෙනස් වුණා වගේ නෙමෙයි. එහෙම කියලා එහෙමත් වෙනස් වෙලා තියෙනවනේ. වයසට ගියාම වෙනස් වෙච්ච විදිහ නෙමෙයි. ඊට වැඩිය මූලයෙන් කරන වෙනසක් වෙනවා. නේද? තුන්පැතු වෙනස් වෙන එක අමුතු දෙයක් නෙවෙයි අපිට. ලංකාවේ තියෙන ඒවා නෙවෙයි හිතෙන්නේ ඕමන් වලට. ඕමන් වල හිතේ හිතන දේවල් නෙවෙයි තියෙන්නේ ලංකාවට ගියාම. දැන් ඒක නෙමෙයි මේ කියන්නේ. තේරුණා නේද? ඊට වැඩිය වෙනසක් ධර්මානුකූලව හඳුන ගන්න පුළුවන් වෙයි. එහෙම වෙනකොට ඔයගොල්ලෝ තව හිතෙනවා මේ ධර්මයේ හරි දැන් ඉස්සරහට ගියයි කියලා. තව කෙනෙක්ගේ උදව් ඕනේ ඉස්සරහට ගියයි කියලා. අන්න එහෙම සංවර්ධනය කරගන්න ඒ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා.